තේරෙනව නේද? එහෙමයි සාන්ත එහෙමයි. ඒකට අපි එතකොට ඒක හැබිට් එකක් වෙනවා. ඒක දායක ඇඟේ ඇඟේ කොටසක් වෙනවා, හිතේ කොටසක් වෙනවා, ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. එහෙමයි සාන්ත. ඒ එහෙම වුණාම අපිට ඊට පස්සේ අර බිල් පව එකක් ඕනේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ උදේට දත්ම දෙනවා වගේ, උදේට කනවා වගේ, දානවා වගේ තමයි ඩයිට් විසන්. අපි හැමතිස්සෙම මේක එකක් මේක එකක් කියලා දෙකක් දෙකට බෙදා ගන්න හදනවා. ජීවිතේ එකක් දෛනික සතිය කියන්නේ තව එකක්. දෛනික සතිය කියන්නේ ජීවිතේ පහසු කිරීම, ස්මාර්ට් කිරීම. ජීවිතේ ස්මාර්ට් ස්මාර්ට් කරන්න දෛනික සතිය. අපි ඇයි අපි දැන් ඇයි ස්මාර්ට් ඩිවයිස් පාවිච්චි කරන්නේ? පහසු කරගන්න සවනස. යන්න පුළුවන්. හැමදේම පාස කරගන්න ඕන ඕන දෙයක් අපිට කරගන්න පුළුවන්. ෆෝන් එකෙන් මේ ඕන ඕන දෙයක් මේ ලයිට් එකක් වුණත් අර ඔන් ඔෆ් කරගන්න බලන්න ෆෝන් එකේ. ඉතින් දෛනික සතියත් ඒ වගේ. කොච්චර හයි ප්‍රෙෂර් එකක් ආවත් හිතට ජොබ් එකෙන් වෙන්න පුළුවන්, ෆැමිලි එකෙන් වෙන්න පුළුවන්. ආවට ඒක දැනෙන්නේ නැහැ. ඒක ඇබ්සෝබ් කරගන්නවා. අතන ෂොකට් සෝපස් වගේ. වැඩ කරන ගයින් සති. දැන් ඕනගේ ප්‍රශ්නයක් වුණත් මහත්යාගේ ප්‍රශ්නයක් වුණත් අරක ගන්නෙ නෑ අතන. වාහනේ සොකට් සෝබස් වගේ අතරින් අයින් කරලා දානවා හැමදෙස්සෙම හිත ස්මාර්ට් මේ සතුටින් තියෙනවා. එතකොට අපිට එදිනෙදා වැඩ කටයුතු බොහොම ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ළමයෙකුට අසනීපයක් වුණත් ළමෙක් මලත් මහත්යා මලත් නෝන මලත් හිත වට ගන්න දෝ තියාගන්න. ඉතින් ඒක තමයි දෛනික සතිය. ඒ කියන්නේ දෛනික දෛනික සතිය ජීවිතේ ස්මාර්ට් කරනවා කියන්නේ ඒක. අපි අපේ හැමතිස්සෙම අර මේ විකේ ඉන්නවා. කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා. එතන ප්‍රශ්නයක් නෑ අපිට. එරණේ දෙන අපි අද වැඩසටහන පටන් ගමු නේද? විනාඩියකින් විතර පටන් ගමු. ඒ සාදු සාදු සාදු.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 ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පටියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පොන්නං අනුපන්තේ පාරාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාරාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිචරණේන සද්දින් නිත්‍ය පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්තා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදු සම්බන්තේ ආ වන්ති සාදු සාදු අපි එහෙනම් අද දෙවෙනි වැඩසටහන නේද? ඉරු දින සජීවී භාවනා වැඩසටහනේ දෙවෙනි වැඩසටහන ආරම්භ කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. එතකොට මේ වැඩසටහන අපි සමූහ භාවනාවක් වශයෙන් තමයි පවත්වන්නේ. එතකොට දැන් වෙලාව ලංකා වෙලාවේ 2:48යි 8ක් විතර වෙලා තියෙනවා. එතකොට අපි අද තුනා මාර විතර වෙනකම් භාවනා කරමු නේද? එතකොට දැන් මාත් එක්ක භාවනා කරනකොට මොනවද මේ වෙනසක්ද තියෙන්නේ? මේ තනියෙන් භාවනා කරනකොට වැඩි පහසුවක් තියෙනවද? නෝර කියන් තියෙනවද? වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. ඉබ්බට දෙවියවල් නෑ. ගෝධික හාමුදුරුවොත් එක්ක භාවනා කරනවා. අවරල් කියනවා තමයි. ඔන්න මට කලින් භාවනා කරගන්න බැර වුණා දැන් ටිකක් පුළුවන්. දැන් එහෙනම් අපි පටන් ගමු නේද? මෑණියන්ගේ මයික්‍රොෆෝන් එක ඔෆ් කරගන්න. මොකද බද්ද දාන්න එපා දැන් Tamanට සුදුසු ඉරියව්ව පවාඩි දෙන්න ඒක අපි හැමෝම දන්නවනේ මූලික උපදේශවල තියෙන තමන්ට පහසු සුදුසු ඉරියව්ව දැන් මෙතන නම් පහසු ඉරියව්වක් නැති වෙන්නත් පුළුවන් සමහර වෙලාවට දැන් කම්පියුටර් එක ඉස්සරහින්ම නැත්නම් ෆෝන් එක ඉස්සරහින්ම වෙන්න සිද්ධ නිසා කොහොම හරි තමන්ට ඒ තියෙන අවස්ථාවන දැන් මමත් මේ උටෝක තමයි මේ වෙලාවේ කරන්න වෙන්නේ දැන් මොකද නැත්නම් මොකද භාවනාසනෙට ගියොත් පේන්නේ මේක කරගන්න බැරි වෙන හින්දා මෙතන තමයි මටත් කරන්න වෙන්නේ ඒක නිසා මට දැන් මේ මොහොතේ තියෙන ආසනය භාවනාසනයක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා එතකොට අපි මුලින්ම කරන්න ඕන තමන් සුවපහසු ආකාරයට වාඩි වුණාද කියලා මුලට පරීක්ෂා කරලා බලන්න ඕන ඒ වගේම උඩුකය ඍජුව තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැහැ කියලා එක ගැටලුවක් නැහැ. සාමාන්‍ය ආනාපාන සති භාවනාවේදී කියවෙන්නේ දුම් කායම් පණිදාය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේම සඳහන් වෙනවා දැන් ගිලන් භික්ෂුවට. දුම් කායම් පණිදාය කියන අවස්ථාව පවත්වාගෙන බැරි නිසා රාහුල හම්බුරන්ට දේශනා කරන රාහුලේ අවසාන හුස්මත් සිහියෙන් දැකගෙන තමයි පරිණිරවාණයටපත් වෙන්න ඕන කියලා කියන්නේ. ඒතර අවසාන හුස්ම සිහියෙන් දකින්න උඩු උඩුකය ඍජුව තබා ගැනීම හැකියාවක් නැහැ. එතකොට ඊළඟ ඇදේ තමයි රෝගීක් වශයෙන් අවසාන හුස්ම ඊළඟ. එහෙමනම් අවසාන හුස්ම දකින්න හෝ එහෙම නැත්නම් තමන්ගේ මේ ආස්වාද ප්‍රාසාසිය සිය පැවැත්වීමට අනිවාර්ය නැහැ. උඩුකය ඍජුව තබා ගැනීම. නමුත් ඒක තබා ගන්න පුළුවන් නම් ඒක හොඳ තත්ත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් එතකොට අපේ 2.50ට කිට්ටුයි 51යි. එහෙනම් S2 වහගෙන තේරෙනවා තමන්ගේ S වසාගෙන බලන්න මේ තමන්ගේ හිත මේ කය අරමුණු කරගෙනද තියෙන්නේ. අපේ හිතට මේ කය අරමුණු වුණාට පස්සේ අපිට වැටහෙන එකම අරමුණ තමයි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ. ඒ අතර බාහිර අරමුණු ආවත් අපිට දැක ගන්න පුළුවන් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට හිත යොදාගත්තට පස්සේ අපිට භාවනා යෝගාචරයේකට සුපුරුදු තමන්ගේ භාවනා කර්මස්ථානයේ දැනෙන්න පුළුවන් කර්මස්ථානයේ දැනෙන්නේ නැත්නම් තමන්ට තියෙන්නේ තම වාඩි වෙලා ඉන්න අරමුණ තමන්ගේ පිටිපස පොළවේ එහෙම නැත්නම් කුටුවේ ස්පර්ශ වෙලා තියෙන ඒ දැනීමට හිතේ දිනන පමණයි එහෙම ඉන්නකොට තමන්ගේ සුපුරුදු භාවනා කර්මස්ථානය ආනාපාන සතිය නම් නාසිකාග්‍රයෙන් නාසිකාග්‍රයට හිත යොමු කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රධාන භාවනා කර්මස්ථානයේ පිම්බීම හැකිලිම නම් උදරයේ පිම්බෙන හැකිලෙන තමන්ගේ ඇඳගෙන සිටින ඇඳුම් තද වෙන ස්වභාවය ලිහිල් වෙන ස්වභාවයට හිත යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් හිතපො නැති වෙලාවක Tamante යම් කිසි නිසි වේදනාවක් ඕ කිසියම් හෝ කායික වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන තැනට හිත යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට භාවනා යෝගාචරයේ කිසිත බලන ක්‍රමානුකූලව අර බාහිර අරමුණු වලින් හිත අයින් කරලා කයට හිත අරගත්තා කයට හිත ගත්තට පස්සේ Tamanට දැනෙනවා Taman මේ ජීවිතවල ඉන්න බවට තියෙන එකම සාක්ෂි වශයෙන් හුස්ම ගැනීමේ ස්වභාවය ඊපස්සේ බලන්න තියෙන හුස්ම දැනෙන්නේ කොතනින්ද කියන. දැනෙන තැන හොයාගත්තට පස්සේ එතන සිහිය පවත්වන්න තියෙනවා. ආස්වාසේ සිහිය පවත්වනකොට ආනාපානේ සිහිය පවත්වනකොට අපිට දැනෙනවා නාසික අග්‍රයෙන් හුස්ම ඉහළ යන ස්වභාවය. නාසික අග්‍රයේ වැදලා හුස්ම පහළ යන ස්වභාවය. තමට ආශ්වාසය දැනෙන්න පුළුවන් ප්‍රාශ්වාසය නොදැනෙන්න පුළුවන්. එහෙම දෙකෙන් එකක් හරි Taman දැනෙනවා නම් ඒ දැනෙන තැනට හිත යොදවන්න තියෙනවා. පිම්බීම හැකිලිම දැනෙනවා නම් ඒ වගේම පිම්බෙන ස්වභාවය උදරය ඕපපුව එමෙ නැත උරස් කුහරය හැකිලෙන ස්වභාවයට හිත දාගෙන ඉන්නකොට විවිධ අරමුණු ඔස්සේ ගියේ හිත ක්‍රමානුකූලව එක අරමුණකට ක්‍රමානුකූලව ඒකාග්‍ර වෙන බව භාවනා යෝගාචරයට ක්‍රමානුකූලව දැක ගන්න පුළුවන්. දැන් බලන්න ආස්වාසේ ඉහළට යනකොට කොහොමද ආස්වාසේ ස්වභාවය? ආස්වාසේ ස්වභාවය. පිම්බීමේ ස්වභාවය, හැකිලීමේ ස්වභාවය. දැන් මේ වෙනකොට භාවනා යෝගාචරයට එකින් එකට එකින් එකට බලාගෙන බලාගෙන යන්න පුළුවන්. කවදාවත් අපි හිතලා ආස්වාස ප්‍රාස්වාසයක් කරන්නේ පිම්බීම හැකිලීමක් කරන්නේ ස්වභාවිකව සිදුවන මේ කයේ සිදුවන එකම ක්‍රියාවලිය මේ කයේ සිදුවන එකම චාලක ක්‍රියාවලිය තමයි හුස්ම ගැනීම මේ හුස්ම ගැනීමට ක්‍රමානුකූලව සිය පවත්නකොට අපේ හිත ක්‍රමානුකූලව තැන්පත් වෙන බවත් අපිට බලා ගන්න පුළුවන්. ඒකම අපේ මේ භාවනා අරමුණ සිත තැම්පත් වෙනකොට ඊට අනුරූපව මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ටික ටික මුලින් ගොරෝසු වෙලා ක්‍රමානුකූලව සංසිඳීමටපත් වෙනවා කියලා දැනගන්න පුළුවන්. හුස්ම සංසිඳීම කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක හුස්ම සංසිඳන වෙලාවට හුස්ම සංසිඳේ. නමුත් හුස්මේ සංසිඳීම කියන එක ගැන අපි බලාපොරොත්තු තියන්න අවශ්‍ය නැහැ. මෙතනින් එහාට කිසිම දෙයක් පිළිබඳව අපේ ජීවිතය පිළිබඳවත් අපේ බලාපොරොත්තුවක් නැතුව වෙන දේ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. ජීවිතයේ සියලුම බලාපොරොත්තු අපි අත්හැරියන් පස්සේ අපිට වැටහෙන එකම දේ තමයි මේ ජීවිතේ පවත්වන උස්ම දැනීමේ ක්‍රියාවලිය ආරෙන වෙන කිසිම දෙයක් අපිට මෙතෙන්දී අදාළ නැති බව මේ ජීවිතේ පවත්වන්න වෙන කිසිම දෙයක් අපිට අදාළ නැති බව අපිට දැක ගන්න පුළුවන් ඒ නිසා දවස් 30ෙම කිසිම වැඩකට නැති හිතවිලි ගොඩක් එක තමයි මෙච්චර කල් ඉඳලා නමුත් ඒක සිතිවිල්ලක්වත් අවශ්‍යතාවයක් නැහැ අපිට අවශ්‍ය වෙන එකම දේ තමයි හුස්ම දැනීම ඒ නිසා හුස්ම දැනෙන තැන සිය පවත්නවා කියන අදිෂ්ඨාන කරලා හුස්මේ සිය පවත්වන්න පුළුවන්. බලන්න ක්‍රමානුකූලව මේ තමන්ගේ භාවනා අරමුණට මොකද්ද වෙන්නේ කියලා. ඊදී වෙනකොට හිතට මොකද්ද වෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි දානවා නතර කරමු නේද? ඉවරේ විනාඩි 10ක් වැඩිපුර දුන්න භාවනාව. හ්ම් දැන් එහෙනම් අපේ තමගේ භාවනා අත්දැකීම් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන තමන්ගේ භාවනා අත්දැකීම් කොහොමද තද භාවනාවේ තත්ත්වය warahmatullahi wabarakatuh. Hmm. और विराज मात से भावना करा दे Ya mau bawa Mhm. නෑනියෝ භාවනා කරාද? සරණපාණි, දෙද්දෝරි මයික්‍රොෆෝන් එක ඔන් කරන්න. මයික්‍රොෆෝන් එක ඔන් ඔන් වෙලා නැහැ පොඩි මයික් එකක් වගේ තියෙන ඒක ඔන් කරගන්න ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න อืมහරි හරි දැන් පුළුවන්. දැන් ඕන් කරන්න. භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මට බෙල්ල ටිකක් ඉස්සරහට නැමුණා. ඔව්. බෙල්ල නැමිලා බෙල්ල සිදෙන්න ගත්තා. මං ඊට පස්සේ කෙලින් වුණා හොඳට. පිටක් කළ යනකොට හරි ගියා ඒක. මට හුස්ම වදින්නේ මේ උඩුතල්ලේ තමයි ස්වාමීන් වහන්සේ හුස්ම වදින්නේ. ඔව් උරුතල්ලේ ඉන්නකොට මොකද වෙන්නේ දැක්කේ මොකද්ද අර වේදනාවක් තුට්ටක් බෙල්ල විතරක් නැමුනහම වේදනාවක් ආවා ඉපාර වේදනාව සිහි කර කර ඉන්නකොට ඒක හුස්ම හුස්ම දැනීම කොහොමද හුස්ම දැනීම මුලින් ගොරෝසුවට දැනුණා ඊට පස්සේ ටික ටික සියුම් වෙන්න පටන් ගත්තා එතකොට උරුතල්ලේ ඊට පස්සේද ඊට පස්සේද වේදනාව ආවේ ඔය ඊට පස්සේ තමයි වේදනාව ආවේ. හ්ම්. ඒතර වේදනාවට හිත ගත්තද? වේදනාවට හිත හිත අරගෙන ටික වෙලාවක් ඉන්නකොට වේදනාව නැති වෙලා ගියා. ඒ වුණ හොඳටම සුක්ම සියුම් වෙලා තමයි දැනෙන්නේ. උඩුතල්ලෙන් හොඳටම හිත යොදා ගන්න සිද්ධ වුණා. හුස්ම දැනෙන තැනට. මට නාස ආසිකාග්‍රයෙන් හුස්ම දැනෙන්නේ නැහැ. කියන උඩු උඩුතල්ලෙන්ද වදින්නේ? උඩුතල්ලේ තමයි වදින්නේ. එතන බලන්න ඉන්න අමාරුද? නෑ අමාරු නෑ ස්වාමීන් වහන්සේ. එතන තියාගෙන ඉන්න මොකද උනේ හුස්මට? ඔය උඩුතලේ තමයි මේ නිමිත්ත තියාගෙන ඉන්නේ අරමුණ තියාගෙන ඉන්නේ. තියාගෙන ඉන්නකොට මොකද උනේ? අර එකපාරට බෙල්ල නැමුණු නිසා තමයි ටිකක් වේදනාව වෙලා නැවතුනේ. හරි දැන් වේදනාව ගියාට පස්සේ ආයි හුස්ම දැනන දැනට හිට ගත්තද? ආයි හුස්ම ගැන හුස්ම ගැන යොමු කරගත්තා. ඊට පස්සේ හිස්ම සියුම්ම කෙටි කෙටි වෙන්න පටන් ගත්තා ටික ටික. කෙටි වෙලා කෙටි වෙලා දැන නොදැනෙන තරමටම කෙටි සියුම් වෙන්න පටන් ගත්තා. පාස්වාසය නම් දැනුනේම නැහැ. ඔව් ඊට පස්සේ ආශ්වාසය දැනුණා. හැබැයි මුලදී මුලදී ප්‍රශ්වාසය ආශ්වාසය වගේ දිගුණයක් වගේ වේ. දීර්ඝව තමයි දැනුනේ. දීර්ඝව දැනුණා. ඊට පස්සේ කෙටි වුණා. ඔව් ප්‍රශ්වාසය දීර්ඝව දැනෙනවා ආශ්වාසයට වඩා. බාහිර හිතවිලි ආවේ නැහැ. ආසන්න. සල්නි බාහිර බාහිර හිතවිලි ආවේ නැහැ. බාහිර සිතිවිලි එකතරක් ආවා. ඒක පාරේ සයන වාහන සද්ද වගේ ආව ගොඩක් ඒව ගණන් ගත්තේ නැහැ. හිත ඉදිරියට tempත් වුණාද? ස්වාමීන් වහන්සේ හිත තැම්පත් වුණාද ටික ටික පස්සේ? හිත තැම්පත් වුණා මේ අරමුණේ තැම්පත් වෙන උඩුතල්ලෙම තමයි හිත තියාගෙන ඉන්නේ. හ්ම්. උඩුතල්ලේ තමයි ශ්වසනේ වදින්නේ. උස්ම සියුම්ම සියුම්ම යන විදිය බලාගෙන හිටියා නේද? ඔව් සියුම් වල හොඳටම සියුම් වෙන බලාගෙන හිටියා. බෙල්ලේ පහත් වෙන වෙන නිසා අනුනාසෙ නිදිමතක් ආවා වගේ දැනුණා ඒකයි. වෙනදර වැඩිය මොකද භාවනාව? හොඳයි කියලා හිතනවද? මෙහෙම කරන්නේ පංචවෙන්දට වඩා හොඳට සිද්ධ වෙනවා දැන් භාවනාව හිත විසිර යනකොට ගොඩක් අඩු තනින් කරනකොට මිට වැඩි හිත විසිර යනවානේ තනින් කරනකොට හිත විසිර යනවා වැඩි මාත් එක්කම කරන්න ඔයාලත් <laughs> එක්කම තමයි කරන්න ඕනේ මම හැමතිස්සෙම zoom ඇවිල්ලා ඉන්න වෙනවා දැන් මේක හරියන්නේ <laughs> දිගටම කරගෙන යන්න දෙන්න ටික ටික ඔය දිගටම කරගෙන ගිය සතියේ බදාදටම zoom එකකින් කරගන්න බැරුණා ස්වාමීන් වහන්සේ. zoom අහුනේ නෑ එදා. නෑ නෑ මම zoom තිබ්බේ නෑ දවස් දෙක තුනක් කර තියන්න අමාරුයි මේ. ආ ටිකක් ලැබුණා. ඔයාර මගේ අර තා වැඩසටහනක් කරනවා අර බුද්ධි සයන්ස් කියලා ඒකේ ප්‍රෝග්‍රෑම් එකේ හදන්න තියෙන ගොඩක් දේවල් කරන්න. කවදද ස්වාමීන් වහන්සේ තියෙන්නේ? ඒ YouTube එකට දාන්න ඒක. ආ YouTube එකේ. අර මානසික සාමයේ වර්ගයාගේ සම්භවය ගැන. ඔව් ඒක තව එකක් තියෙනවනේ කරන්න ඊට පස්සේ තමයි අපිට අනිත් එක කරන්නේ. ආ. ඒකේ හැමදේම කතා කරනවා. ඒක බැලුවද? බැලුවා මිසයි නහත. හොඳයි ඒක YouTube එකෙන් බැලුවා. බැලුවා ඒක YouTube එකෙන්. දැන් තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ භාවනා කරන්න හරි කැමතියි මම. ඔව්. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එහෙම ස්වාමීන් වහන්සේ. තව ටික කාලයයි තව ටික කාලයයි තියෙන කොහොමද කරගන්න ඕනේ. ගුවන් කරගන්න ඕනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද විරාජ් මහත්තයා ඇහෙනවද? ස්වාමීන් වහන්සේ ඇහෙනම් ස්වාමිනාස ඔව් මම ඉස්සෙල්ලා මයික්‍රොෆෝන් මේ ලොක් කරලා තියෙනද ඒක තමයි මොකද අර හිතුව ගා සමහර අර භාවනා මැදදී ඔන් වෙනවනේ ඔව් ස්වාමිනාස ඔෆ් කරලා දාන්න ඔය භාවනා තත්ත්වය ආ සතුටු ස්වාමිනාස මේ වෙනදට වඩා ස්වාමිනාසිත එක කරනකොට දැනෙන හිත මැනික වගේ ඉස්සර යන අඩුයි හුස්මේ කෙටි බව කෙටි හුස්ම දැනුන ආශ්වාසයේදී සහ ප්‍රශ්වාසයේදී වැදෙන තැන ගැන අරමුණු කරගෙන හිටියා හිත එතකොට සිතුවිලි ආව ගියත් හැබැයි ටික පහසුවෙන් හිටියා අරමුණ තියාගෙන ඒක වෙනදට වඩා සැහෙන ලොකු දිනුවක් කියලා මට හිතෙනවා මේ මොකද වෙනදට මට හරි අමාරුයි ඒක කරන්න දැන් අද ස්වාමීන් වහන්සේ අමාරු කියන්නේ අමාරු ගැන හිතවිලි එන ප්‍රශ්නද? Um, ඔව් හිත පිට යනවා ගොඩක් වෙනස්. සිතුවිලි uh, එනවා පිට යන පිට යන අරමුණු හොයාගත්තද මොනවද? ඔව් දවසේ කෙරෙන වැඩ තමයි ස්වාමීන් වහන්සේ. සහ ඉස්සරහට කරන්න හිතන් ඉන්න වැඩ ඒව ඔළුවට එනවා. Um, දැන් අද මට ඒක බොහොම අඩුවෙන් දැනුනේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ භාවනාව කරනකොට මේ කෙටි හුස්ම ගොඩක් ආස්වාදිසි සහ ප්‍රශ්වාසිතී දැනෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට මම බලාපොරොත්තු වෙනවට වඩා වේගෙන් හුස්ම ගන්නවද කියලා මට සිතුවිලි කීපයක් ආවා. මොකද ඒවා හරි කෙටි නිසා. මම යන මට දැන් හිතන් ඉන්න සමහර විට ඒක පුරුද්දට මම හිතන් ඉන්නවා දැන් මේ වේගෙන් යනවා ඇති කියලා හැබැයි මට ඊට වඩා වෙනස් කියලා දැනනවා භාවනාව අරමුණේ ඉන්නකොට සමහර අවස්ථාවලදී කෙටි බව වැඩි වෙලා වගේ මට දැනනවා ඔව් අර අරමුණ දැනෙන එක හුස්ම දැනීම ඔව් ඒ කියන්නේ හුස්ම සියුම් වෙන ස්වභාවයනේ කෙටි ඔව් ස්වාමීන් වහන්සේ ගොඩාක්ම සියුම් ඒ කියන්නේ හරිම සමහරලාට අර දැනෙන අර ඉම සියුම් වායු ධාරාවක් වගේ එතකොට හුස්ම සියුම් වුණාන් පස්සේ තව මොකද කරන්නේ හුස්ම ටිකක් අවධානය වැඩි කරලා බලනවද හුස්ම කියලා ආ සියුම් වුණාම දැන් මම ඒ දිහා බලාගෙන ඉන්න තමයි හිටියේ ඒ කියන්නේ සියුම් බවටත් වඩා දැනීම මොකද්ද කියන එක අරමුණු කරගෙන හිටියා එතකොට හරි කෙටි ගොඩක් සමහර වෙලාවට මම හිතනවා එතෙන්දි මොකද්ද එතෙන්දි මොකද්ද තමම් අවබෝධ කරගන්න දැකගත්තේ මොකද්ද ආ ස්වාමීන් වහන්සේ කියවනේ අපිට ජීවිතේ හුස්ම මත රඳා පවතින කියලා මුලදීම කිව්වනේ ඒක ගැන තමයි මතක් වුණේ වැඩිම පුරම මේක මේ නෑ ඒක ඒක ඒක අපි ඒක අපි යොදා ගන්න අර හිතවිලි එක නතර කරගන්නනේ අහහ මට ඒ සිතිවිලි වලට හිතවිලි වලට වැඩිය සිතිවිලි වලට වැඩිය ආනපානේ හොඳයි කියන එක ඔලුවට දාගන්න. එහෙම හිතන්නේ. එතකොට ආනාපානෙ සියුම් වෙනවනේ. ඔව් සාමින. සියුම් වෙනකොට සියුම් වෙනකොට මොකද්ද තමන්ට වැටෙන්නේ? හිතෙන්නේ. වටහා ගන්න. හම් එහෙම එකක් ඇත්තටම විශේෂ අවබෝධයක් නම් එහෙම වටහා ගැනීමක් අනේ ඒක ටික තමයි වැදගත් වෙන්නේ. දැන් ආනාපානේ ගොරෝසුවට තියෙන ටික ටික කෙටි වෙලා සියුම් වෙනවනේ. උස්ම ඔව් ස්වාමීන් වහන්සේ. සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැන් දැන් හුස්ම සියුම් කියලා දැනගන්න. මේක හොඳට මතක තියාගන්න. හා. ඒක මතක කරගෙන පොතක ලියා ගන්න. ආ කැමති කෙනෙකුට. එහෙම. හුස්ම සියුම් වෙනවන හුස්ම සියුම් බව දැනගන්න. එහෙම. එතකොට හුස්ම සියුම් බව දැනගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද? භාවනා යෝගාචරය. කාටද ඒකට උත්තර දෙන්න බලන්න. හුස්ම සියුම් දැන් මේ හුස්ම සියුම් කියලා දැනගැනීම අජානාති දීර්ඝ හුස්මක් යනවා කියන්නේ දීර්ඝ හුස්මක් ගිය බව දැනගන්න. කෙටි හුස්මක් ගිය බව කෙටි හුස්මක් ගිය බව දැනගන්න. ගොරෝසු හුස්මක් යනකොට ගොරෝසු හුස්මක් ගිය බව දැනගන්න. සියුම් හුස්මක් යනකොට සියුම් හුස්මක් ගිය බව දැනගන්න. ඒ දැනගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද? ආනාපාන සති භාවයේ භාවනාවේ දෙවෙනි පියවරනේ කරන්න. දැන් තමන් ඉන්නේ ආනාපාන සති භාවනාවේ දෙවෙනි පියවරේ. එහෙමයි සෝමස්. අපි ඊයර 12ක් තියෙන 14ක් තියෙන දෙවෙනි එකේ ඉන්නේ දැන්. රූප එකේ වචන ගන්න. <laughs> අවුරුදු මොන්ටිසෝරි. එකවසරි ඉන්න දා මොන්ටිසෝරි ගිහිල්ලා එකවසරි ඉන්න. <laughs> අවුරුදු <laughs> එතකොට පජානාති දැනගන්න. ස්ම දිගයි කෙටි කියලා දැනගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද බාලා යෝගාචරයට? මොකද්ද ඒක ඇයි එහෙම දාලා දෙන අනපනහද සූත්‍රය? ඒකේ තියෙන අතුරු වැදගත්කම මොකක්ද? හ්ම් මොකද්ද ඒකේ තියෙන ප්‍රයෝජනේ? හුස්ම කෙටි කියලා දැනගත්තොත් හුස්ම සියුම් කියලා දැනගත්තොත් යෝගාචරයා අවදුරට ඒ හුස්ම හොයන්න යන්නේ තේරෙන්නේ එහෙමයි ඒක දැනගත්තේ නැත්නම් තමයි අපි කලබල වෙලා හුස්ම සියුම් කියලා හුස්ම හොයන්නේ දැන් මේ හුස්ම සියුම් දැන් මුලින් ගැන මුලින් දැන් ගන්න කොහොමද අපි මුලින්ම අපේට ප්‍රඥාව බිඳුවයින් බිඳුවෙන් යන බලන්න මම හුස්ම ගන්නවා මම හුස්ම හෙරන මගේ හුස්මනේ එහෙමයි දැන් තේරුණා හත්තිල ඔය මගේ හුස්ම උනාට දැන් හුස්ම සියුම් උනානේ දැන් ඔව් දැන් සියුම් වෙනවා කියන්නේ මගේ පාන්නේ නෑනේ අනේ ඉතින් යාර යෝගාවචරයා මගේ හුස්ම කියන එක කියන එක නතර වෙලා මේ හුස්ම දැන් මගේ හුස්ම කියන එකක් නැහැ. සමහර ඊටත් පස්සේ මම දැකලා තියෙනවා මගේ හුස්ම මම හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන භාවනා පටන් ගන්නතර පස්සේ මේ හුස්ම දැන් සියුම් මේ හුස්ම දැන් කෙටි වෙලා තියෙනවා සියුම් වෙලා තියෙනවා ආයෙත් මේක හොයන්න ගියොත් ආයෙත් මේක හොයන්න ගියොත් හුස්ම කලබල වෙනවා හුස්ම නාද ගොරෝසු වෙනවා. හිත කලබල තාවයටපත් වෙනවා. හුස්ම සියුම් මොනේ සියුම් වුණා සියුම් වුණ බව දැනගන්න. හුස්ම කෙටි වුණා නම් කෙටි වුණ බව දැනගන්න. දීර්ඝ වුණා නම් දීර්ඝ වුණ බව දැනගන්න. ඒක දැන දැන ගැනීම බාන යෝගාචරයෙන් තියෙන ලොකු ජයග්‍රහණයක්. ඒතර අන්නේ මේ විදිහට අපි භාවනාව මෙහෙවනවා නම් හිතේ වලට ඉඩක් නැහැ. එහෙමයි. ඇයි දැන් අපි භාවනාව කියන්නේ හිතවිලි වලට හිඩස් තියෙනවා. ඒ හිතවිලි වලට එන්නේ හිඩස් තියෙනවා. ඒ අපි හිඩස් හදලා දීලා තියෙන්නේ හිතවිලි වලට එන්නේ. අපි භාවනා අරමුණ හරියට ਵਿਚාරන්නේ බුද්ධියෙන්. ප්‍රඥාවෙන්. එතකොට සීම් මූස්ම දැනගන්නකොට ඒකෙදි ඡන්දය පහළ වෙනවා. මම දැනගත්තානේ මේ හුස්ම වගේ පාලනයකින් තොරව ස්වභාවිකව විවිධ ස්වභාවයන්ගෙන් මේ හුස්ම තියෙනවා කියලා දැනගන්න. ඒකේරේ ඡන්දේ පාලනය. ඒකේරේ සතුටු වෙනවා. ඒක භාවනා වචන පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්. වරපත්. එමය තමයි. ඡන්දේ පහළ වෙනකොට තමයි චිත්තය පිහිටන්නේ. ඡන්ද චිත්ත කියලා කියන්නේ. ගුරු මන්ස්. ඒකට වීරිය හටගන්නවා. මේක ඔහේ අපි බලන් ඉඳලා නිකන් අවශ්‍යම සේම් වුණානේ කියලා කිව්වහම ඒකට ක්‍රෙඩිට් එකක් නැහැ නේ භාවනාවේ මම කලින් කිව්වේ. එහෙමයි. ඒකට ක්‍රෙඩිට් එකක් නැහැ. ක්‍රෙඩිට් එක ඒක දෙන්න අපිට ප්‍රඥාවක් නුවණක් අවශ්‍යයි. ඒ පොයින්ට් වලට කඩන්න ඕන. දැන් ඔස්ම සියුම් කරලා තියෙන දැන් සියුම් එක පමණ තරඟත් මේක තමයි භාවනාදී වෙන්නේ. මං කොයිලා භාවනා කරත් විනාඩි 5ක් විතර යනවා මට තේරෙනවා උෂ්ණ සියුම් වල ගාන සංසිඳීමට මේ ටික ඔක්කොම මොනිටර් කරගන්න. තමන්ගේ අන්න එතකොට තේරෙනවා යෝගාචරයේ හිත ඒකාග්‍ර වීමේ රටාව යෝගාචරය අන්න අහු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාචරයට ප්‍රඥාව පහළ වෙනවා නුවණ පහළ වෙනවා කොච්චර උස්ම තිබ්බත් මේ මේ කොච්චර සිතිවිලි තිබ්බත් ඕනනම් මේ මනසේ ඒකාග්‍රතාවය මනසේ මේ තැම්පත්කම අරගන්න ඕන වෙලාවක. උස්මට හිතේ දුවන. මේකේ 아무තු මැජික් එකක් නෑ මෙතන. මේ හිතේ කියන එක මේ මෙලෝ ඇති දෙයක් නෑ. ඕකට දෙකක් දුන්න ගමන් අස්සන බල දුවනවා. අන්න එතකොට අර සිතිවිලි වල තියෙන බලය සිතිවිලි වල තියෙන සිටිවිලි වල තියෙන රාජධානී බිඳ වැටෙනවා. ඒ යෝගාචරය දන්නවනේ ඕන වෙලාවක ගහලා ඉල්ලන්න පුළුවන් මේ ජීවිත. අන්න එතකොට සිටිවිලි බාර වෙනවා. අන්න එතකොට සිටිවිලි වගරම් බාය වෙනවා. සිටිවිල සිටිවිලි වල තියෙන මායාව තවදුරටත් පෙන්න ගන්න බැරි වෙනවා. ඒ මොකද ඕන වෙලාවක යෝගාචරයට අර ස්විච් එකක් ඔන් කරනවා නම් ටක් ගාලා හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් රටාව දැන් දන්නවා. අන්න එහෙමයි ඒක භාවනාව කරන්න. එහෙමයි. ඒක කරාට පස්සේ පොඩි දියුණුවක් භාවනාවට පේනනේ. එහෙම කරනකොට. එහෙමයි ජොයින්ස්. ඔව්. ප්‍රතිවිලි ගැන නැසිවිලි නගන්නේ. මේක ඕනෙලා මට කරන්න පුළුවන්. දැන් කරා ගන්න බෑ උනට. හැමදාම වෙන්නේ ඕකනේ. ඔව්. අන්නේ සමහර ඇමසොන් සමහර අවස්ථාවල අර ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කරගන්න බැරි තරමට එක එකක් එකම දැනීමක් විදියට දැනච අවස්ථා තිබුණ ස්වාමීන් වහස දෙකම එකන වද සමහර වෙලාවට ආශ්වාසය ප්‍රශ්වාසය කියලා වෙන් කරගන්න බැරි තරමට එකම දැනීමක් විදියට දැනිච්ච අවස්ථාත් තිබුණ කෙටි බව මං හිතුවා ඒක කෙටි බව වැඩි නිසා මට ආස්වාස ප්‍රාස්වාස ගැන මේ වෙන් කරගන්න බෑනේ ශ්‍රවණය ඔව් එතකොට එතකොට ඒ ආනාපාන වෙන් කරගන්න බැරි මොකද ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන වායු ධාතු ලක්ෂණය තමයි ප්‍රකට වෙන්නේ ආ ඒතර ධාතු ලක්ෂණ වලට ගියාට පස්සේ බුද්ධිලික ලක්ෂණ නැති වෙනවනේ ගෑණීක් පිරිමීක් කියන එකක් නැහැ ඊළඟට ආස්වාසයේද ප්‍රාස්වාසයේද කියන එකක් අදාළ නැහැ ධාතු ස්වභාවයට එහෙමද මං හිතුවේ ඔව් සෝනි මට හිතුනේ ඒ වෙලාවවලදී අර මට ඒක ආහනය කරගන්න බැරි මම තාම හිත දියුර මේ සියුම් නැති නිසා වෙන්නේ නැති කියලා මට මැටිකම මැටි ඔලුවේ දෙන මැටිකම මේ දෙකටම වායු ධාතු දැන් දෙකටම ආත්ලා දැන් මේ කම්පන ජාන්තර ස්වභාවය තියෙනවා ආනාපානෙම හොයාගන්න බෑ මොකක්ද කියලා. ඒකනේ වෙන්නේ. ඔව්. එතකොට කම්පන ජනිත ස්වභාවය කියන්නේ වාය ධාතු ලක්ෂණයනේ. හා. ගලේ වඳුර ගන්න. මේ වාය ධාතු ලක්ෂණේ තියෙන දැන් මම මේර ආනාපානෙ වෙන් කරන්න ගියොත් ආයි සම්මුතිය තමයි අහුවෙන්නේ. ආනාපානෙ කියන්නේ සම්මුතිය. උ탁ජන ස්වභාවය. එහෙම. සම්මුතිය ආයත් වෙන්නේ සංසාරේ. අතරමහා ධාතු පිළිබඳ ඥානය තියෙන්නේ ලෝකෝත්තර ඥානය පැත්තට තියෙන්නේ. නිවන පැත්තට තියෙන්නේ. හැමතිස්සෙම අපි එකපාරට නිකන් පොඩ්ඩක් නිවනට ගිහිල්ලා එනවා පුතක් යන වෙනවා. <laughs> පොඩ්ඩක් කන්නවට්ටලා එනවා ඉතින් හැමතිස්සෙම භාවනා. ඒක හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. කොහෙලා හරි නිකන් නිවනට ගිහිල්ලා එන්නේ කියලා. පොඩ්ඩක් ටච් එකක් දාලා එනවා ඒක. අපි නිවනට හරි අකමැති. අපිට ඕනෙම පුතක් ජන සබාර මීහරකාර මඩේ රාගෙනවා වගේ මඩම තමයි හොයන්නේ ඒක තියන්නම් බෑ එයා ධාතු ලක්ෂණ ප්‍රකට වුණාම විතර අයියෝ මේ භාවනා අසාර්ථකයි භාවනාවට බාධාවක් ධාතු ඒ කියන්නේ නිවන නිවන බාධාවක් භාවනාව ඔන්න යෝගාචරයේ තරම් නිවන බාධායි භාවනාව නොදන්න කම සමින්නන්ස දැනගෙන හිටියේ නෑ ඇත්තට. අයියෝ මන් නිවන් දැක්කොත් භාවනා කරගන්න ඉන්නේ. කන්ති. ඒ තමයි දැන් වැඩේ. ඔගේ උපදේශ අරගෙනම තමයි හදන්න භාවනා භාවනා කරලත් බෑ ඔයාට. උපදේශම ගන්න. දැන් භාවනා කරන්න බෑනේ. යන්නේ මේ. වැඩි පාරේ යන්නේ. එහෙමයි චොන්ස්. තෙරුවන් තනියෙන් කරන්න තනියෙන් කරන්න දැන් ඔය කරපු එක තනියෙන් කරන්න පුහුණු වෙන්න. දැන් මම මට එන්න බෑ නෑ හැමදේසෙම. මම zoom වල ඉන්නවා මේ වල. ඇන්දක පියා ගන්නවම නම. දැන් තෙරුවන් තන. තෙරුවන් සරණයි. දැන් කවුද කතා කරන්නේ ඊළඟට? කො පරණ කටි කියව නැද්ද ඔක්කොම? භාවනා කරනවද? ਉਹ කතා කරනවා. චම්පා. අත උස්සන්න ඕනේ නැහැ මයික්‍රොෆෝන් එක ඔන් කරලා කතා කරන්න. මයික්‍රොෆෝන් එක ඔන් කරන්න. ඔන් වෙන්නේ නැද්ද? නෑ නෑ ඔන් වෙනවා දැන්. දැන් ඔන් එක දීලා තියෙනවා. ෆෝන් එකේ ප්‍රශ්නයක්. ආහ් පොඩ්ඩක් පොඩ්ඩක්. ඒක ඔටෝ ගියා කියලා. දැන් බලන්න දැන් බලන්න. දැන් බලන්න. දැන් පුළුවන් වෙනවා. කලිනුත් මම එක දීලා මට. ආ දැන් හරි. ඔය ඒ මොකක්ද වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ මොකක් වෙලාද මේ ස්වාමීන් වහන්සේ මේ S දෙක වහගන්නකොටම කාය පස්සද්ධිය ඇති වෙනවා මේ ඇති වෙලා මේ හුස්මට හිමම යනවා සිත ඒකාග්‍ර වෙලා ඊට පස්සේ කෙටි සියුම් හුස්ම තමයි අරමුණු වෙන්නේ අරමුණු වෙලා මේ හිත හිමම තැම්පත් වෙනවා තැම්පත් වෙලා මේ ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ ක්‍රමයෙන් නොදැනී යනවා ආයෙත් දැනෙනවා. එච්චර තමයි තියෙන්නේ. ක්‍රමයෙන් දැනෙන මොකද? ක්‍රමයෙන් සාමාන්‍ය ආරම්භයේදීම S2 වහගන්නකොටම කාය පස්සද්දී ඇති වෙලා සිත ඒකාග්‍ර වෙනවා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලත් එක්ක. ඒතකොට සිවුම් හුස්ම රැල්ල තමයි ආරමුණු වෙන්නේ. ඊට පස්සේ කාය පස්සද්දී එන්නෙන්නම වැඩි වෙනවා. සිත ක්‍රමයෙන් මේ හුස්ම රැල්ල තැම්පත් වෙලා සිවුම් ප්‍රමාණයටම යනවා. ඊට පස්සේ නොදැනී යනවා. ඊට පස්සේ ආයෙ හිමින් ආයෙ දැනෙන්න ගන්නවා. ඒක තමයි මුළු භාවනා කාර්යය. හුස්ම ටික ටික නොදැනී යනවනේ. එහෙමයි. එහෙමයි. නොදැනී යනවා. නොදැනී නොදැනී නොදැනී ගියාට පස්සේ මොකද කරන්නේ? නොදැනී ගියාට පස්සේ ඉතින් දැනෙන තැන සිතේ මම පවත්වගෙන ඉන්නවා. ඉඳලා මම මේ ස්වාමීන් වහන්සේ එදා කිව්වනේ මේ දැනෙන තැනත් අතහැරලා පොඩ්ඩක් බලන්න කියලා. එතකොට කයට තමයි හිත යන්නේ හොඳටම පා වෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මම ආයේ ඒ තිබ්බ තැනටම ආයෙ ගන්නවා සිත. ඒ කියන්නේ කය ගැන දිහා බලන්න එපා කියලානේ වහන්සේ කියලා තියෙන්නේ. කය කයට හිත යොමු කරන්න එපා කියනවනේ. පුළුවන් තරම් කය සැහැල්ලුවක් පා වෙනවා වගේ දැනෙනවා. කය පස්සට දිනේ. එහෙමයි පා වෙනවා මේ කය දැනෙන්නේ නැහැ චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. මට දැනුණා ඔළුව පාත් කළාම ඒකට තමන්ගේ දැනුවත් භාවයේ දැනුවත් භාවයේ දැනුවත් භාවයේ අකුස්ම ගැටෙන තැන මම දැනුවත් භාවයේ තියාගන්නවා අර කාය කයට හිත යනවත් එක්කම මොකද මේ දැනෙන්නේ නැතුව ගිය ගමන්ම දැන් හුස්ම රදිනේ ගියාම හුස්ම දැනෙන තැන ඉන්න එක තමයි බේසකාරීකත්වයක්ද පහසුවක්ද දෙන්නේ නෑ එහෙම පහසුවක් ස්වාමින් වහන්සේ මොකද මට අර කාය පස්සති එපා කියපු දේ ආයේ කෙරෙන හින්දා මට අග්ගාල හිත එතනට ගන්නවා මොකද කය හුඟක්ම සැහැල් වෙලා පාවෙන්න ගන්නවා නොදැනී තියුබට නිකන් පාවෙන ගතියම තමයි මට තියෙන්නේ ඊට පස්සේ ඒක බලන්න යන්නේ ඒකනේ ස්වාමීන් වහන්සේ ඒ හින්දා මට අග්ගාල ආයෙත් මේ හුස්ම තිබ්බ තැනටම ආයෙ හිත ගන්න මෙතන නෑ ඒකනේ මම අහන්නේ දැන් කාය පස්සද්ධියක් තිබුණ දැන් ඒක දැන් තියෙනවනේ එහෙමයි. ඒකත් තීවි ආනාපානෙත් නැතුව දෙකම නැතුව ඉන්න පුළුවන්. ආනාපානත් නැතුව කාය පස්සද්ධියත් නැතුව. ඒක තමයි කාය පස්සද්ධි කාය පස්සද්ධි කියන එක දන්නවනේ ඒක බලන්න දෙයක්. එහෙමයි ආනහස ඒක වැඩි තියෙන කාය පස්සද්ධිය හොඳටම දැනෙනවා ඒක. දැන් ආනාපාන සතිය නැති වෙච්ච එක මම හරි දැනුණා කියලා ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක භාවනාවට බාධාවක් නෙමෙයි. භාවනාවට බාධාවක් නෙමෙයි. ඒ වුණාට ඉතින් එතකොට මේ භාවනාව වැඩෙයිද වැඩෙනවද දන්නේ නෑනේ ස්වාමීන් වහන්සේ. අන්න ඒකයි වැඩේ. හරි දැන් ආනාපානේ ආනාපානේ ඉන්නවනේ ආනාපානේ දැනෙන්නේ නැහැ ගොඩක් මම දැනෙන්නේ නෑ නෑ ආනාපානේ දැනෙන්නේ නැහැ ආනාපානේ නොදැනී ගියාට පස්සේ මම මේ දැනෙන තැනත් අතහැරියා පොඩ්ඩක් බලන්න කොහොමද කියලා එතකොට කාය පස්සද්ධිය හොඳටම දැනෙන්න ගන්නවා ඊට පස්සේ ආනාපානේ දැනෙන තැනට හිතවල එහෙමයි ස්වාමීන් වහන්සේ ආයේ දැනෙච්ච ඊට පස්සේ ආන එතන ඉන්නකොට ආය ආනාපානේ දැනෙන්නේ නැති පොඩ්ඩක් ආයි ටික වෙලාවකින් දැනෙන්නේ නැති ටිකක් වෙලා ගියාට පස්සේ ආය හිමීට හිමීට ආය දැනෙන්න ගන්නවා චුට්ටු චුට්ටු ආ ආයි දැනෙනවා නම් එතනම අරමුණු කරන්නේ එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට බාහිර හිතවිලි වල බාධා මොකක්ද? බාහිර සිතවිලි නම් එන් ආවෙම නැහැ. තිබුණා ඒ උනට සද්ධර්ම මේව නම් ඇහුණා එච්චර ගාණක් වුණේ නැහැ මට. එච්චර මේ ඒකෙන් බාධාවක් කිසිම බාධාවක් වුණේ නැහැ. හරි එතකොට දැන් ඔතෙන්ට එන්න අමාරු වෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට. එතකොට ඔතෙන්ට ආවට පස්සේ ඒ කෙරේ ඉතී ශ්‍රද්ධාව ඇති කරගන්න. එහෙනම් කයි සැහැල්ලුව ප්‍රීතිය ඒ ටික දරගෙන මනසේ දැන් යම්කිසි ඒකාග්‍රතාවයක් ඉතිේ තියෙනවනේ. එහෙනම්. ඒ ගැන හිත සතුරු කරනවා. එහෙනම්. සතුරු කරලා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක තමයි භාවනාවේ අපේ දැනුවත් භාවය අපි දියුණු කරගන්න ඕනේ. මොකද විපස්සනාව තියෙන්නේ සමාධියේවත් ඔය එකකවත් නෙමෙයි. ආ විදර්ශනාව තියෙන්නේ දැනුවත් භාවය තුල. එහෙනම්. වෙන දේ පිළිබඳව වටහා ගන්න කියන්නේ දැනුවත් භාවය කියන්නේ වෙන දේ පිළිබඳව බාහිර හිතවිල්ලකට හිත යවන්න නැතුව බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ අන්න එතන තමයි විපස්සනාව තියෙන්නේ අන්නේ ඉන්නකොට යමන්ට යම්කිසි දැනීම අරමුණු වෙන්න පුළුවන් නැත්නම් ආනාපානෙ ඉන්න පුළුවන් සාමාන්‍ය කොච්චරද බාරා කරනවා? වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. උදේ පාන්දර කොහොමද පැයකමාරක් දෙකක් සමහරවට දෙකයි කාලත් වෙනවා. දෙපාන්දර 2යි 40 ගහම තුන වගේ වෙනකොට පටන් භාවනා වෙනසක් වෙන්නේ නැත්නම් කාලේ වැඩි කරන්න. සැරින් සැරේ ඉඩ ලැබිච්ච ලැබිච්ච හැම වෙලාවකම නම් තනියමනේ ඉන්නේ ස්වාමීන් වහන්සේ මට පුළුවන් හැම වෙලාවකම කරනවා. ඔව් එහෙනම් බෑ කාලය බලාගෙන හරියට ඔරෝසියෙන් මේක වැඩි කරන්න. එක දිගට කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? පැය තුනක් කරන්න පුළුවන් නම් පැය තුනම කරන්න. ඉදමන් ස්වාමීන් වහන්සේ ඒතකොට අනිවාර්යෙන් මොකක් හරි ඔක වෙනසක් වෙනවනේ භාවනාවේ. එහෙමයි. අනිත් එක තමන් දැන් දැන් ඉන්න තැන පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ ඒ ගැන සතුටක් තියෙනවා. ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. මේක දැන් කරගන්න ඕනද? හ්ම්. දැන් ඔතෙන්ට එන්න නෑ. ඔතෙන්ට එන්නත් අමාරුයි ගොඩක් දෙනෙකුට. සියුම්ම හුස්ම දැනෙනවා නම් ඒ සියුම්ම දැනෙන හුස්ම දැන ගන්නවා. අරමුණු කරන්න හොයන්න යන්න ඕනේ නෑ. දැනුවත්භාවය හදා ගන්න ඕන එතරම් 100 පාස්. හුස්ම දැගෙන දැන. එතකොට එතකොට හොඳට එය සුවිශේෂී දැනුවත්භාවයකටපත් වෙනවා. ඒක ඇවිල්ලා ඥානයක්. ඥාන නාම රූප වටහා ගන්න පුළුවන්. ඒ ඉතින් යාට දර්ශනාවට යනවා. ඒරනේ කියන්නේ. ඒ නිසා භාවනා කරා මොකක්වත් තුන්නේ නැහැ කියලා කියන්න එපා. ඒකනම් වැරදි. ඒ කියන්නේ මේ ඉතින් යාට මොකක්වත් නැහැ නෙවෙයි. දැන් ඕක තමයි වැදගත්. තේරෙනවද? ඒක නිකන් හරි නිකන් වාහනයක් අරගෙන මේකේ වාහනේ මොකක්වත් නැහැ රෝද හතර කරගෙන විතරයි ගියා වැඩන්නේ. වෙන මොකක්ද වෙන්නේ? වාහනේ නටන නටන්නේ. රෝද හතර ගිහලා ගමන යනවා විතරයි. එහෙම නැත්නම් මේ වාහනයක් ගත්තා මේ ලක්ෂ ගණන් දෙන කෝටි ගණන් දෙන. ඇත්තටම නෑ මේක මේ මේ රෝද හතරක් කරගෙන යන ඉච්චන මොකක්ද කියලා හරි. ඒ වගේ එකක් වෙයි නෑ. ඒක නිසා ඒක තමයි වෙන්නේ. දැන් තියෙන්නේ ප්‍රඥාවට අවශ්‍ය කරන ඊඩ අරගෙන දෙන එක. සමාධිය දැන් බාහිර සද්ද ඇහෙනවා කියන්නේ සමාධිය තමයි මදිනේ. සම්බන්ධීතාව දිනු කරගන්නත් හිත එහෙම හෙට මෙහෙට යවන්නේ නැතුව එක තැනක් හොඳට කියාගන්න. පුහුණුව තමයි වැදගත්. කතා කරමු ගාන කියන්නේ ඒක කරා මෙච්චරයි ඉතින් හරි මොකක් හරි. ඒ කියන්නේ මොකක් හරි බලාපොරොත්තුෙන් බානවා. ඒක වෙලා බලාපොරොත්තු වුණොත් මොකක් හම්බෙන්නේ නැහැ. මොකද බලාපොරොත්තු? <laughs> නිවනද? බොහොම ඉන්නකොට නිවන් දකින්නේ නේද? <laughs> ජීවිතේට නිවන් දකින්නේ. <laughs> භාවනා කළා මට නිවන් දකියා. දැන් බුදුහාමුදුරුවොත් එනවනේ. බුදු වේ බුදු වේ කියලා බලන්නේ. ඊට කවදාවත් බුදු වෙන්නේ. එම් බුදු වෙන්නේ. ප්‍රතිපදාව. ප්‍රතිපදාව ගැන සතුටු වෙන්නේ. මොකක්වත් නැහැනේ වැඩක් නැහැනේ කියලා කියපු ගමන් එතන භාවනා යන්නේ මෙන්න නැහැ තමයි කියන්නේ නිවන් දකින මාවත කියන්නේ ඒක 아무තු දෙයක් ඒක අපි නිකන් මේ මේ ඉස්කෝලේ ගිහලා විභාගයක් පාස් කරනවා වගේ එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ හැම දෙයක්ම මේකට එකට සම්බන්ධ වෙලා තියෙනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම භාවනා කරා මොකක්වත් උන්නේ නැහැ නේ කියලා කියනකොටම සද්දා ඉන්ද්‍රිය ගැන හිතා ගන්න පුළුවන්. සද්දා ඉන්ද්‍රිය අඩු. සද්දා ඉන්ද්‍රිය අඩු නම් අනිත් එක ඉන්නේ. විරී ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ඒ ටික වැඩෙන්නේ. තේරෙන්නේ? සද්දාව තමයි වැඩගත්. ඉතිවිල්ලක් නැතුව පැය භාගයක් පැයක් විතර ඉන්නවා කියන්නේ. ඒක කොච්චර සද්දාවන්ත සද්දාවක් වැඩෙන්න ඕන දෙයක්ද? ඒ වෙලාවේ දුක කියන එක නැහැනේ. මොකද සත්‍යයට දුක ඇති කරන්නේ සිතිවිලි වලින්. චේතනාවෙන් සිතිවිලි වලින් සංස්කාරවලින්. ඒ කිසිවක් නැතුව පැයක් ඉන්නවා කියන්නේ දුකක් නැතුව සංසාර දුක නැතුව පැයක් ඉන්නවා භාවනා කරන්න. ඒ ගැන අතුරු වෙන්නේ. ඒ දුක නැති උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරියෂ්ඨාංග මාර්ගය ගිය නිසා. පැයක් ගිහිලා තියෙනවා. ඒක වැදගත්. සේරම. මේ සම්බන්ධ තේරුම්. උදේ සම්බන්ධ තේරුම්. තේරුම්. දැන් කවුදලා තරන්නේ දැන්? දැන් හැමෝගෙම වැරදි තියෙන බාරයි. අද්දරතෝ ඉන්නවා මේ. අරයාගෙන් මගේ වැරද්ද හදා ගන්නවා කියන එක. කතා කරන්නේ නැද්ද කොහොමද? එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව් එරුවන් සර්ණයි. ඔබ වහන්සේ ඒකට කියන්නේ කවුද කුමුදු කුමුදු හේරන්ද? ඔව් ස්වාමීන් වහන්සේ. ආ ඔව් කියන්නේ. මූලික කෘත්‍ය සිදු කරා ඉඳගෙන ඉන්න ඉරියවට හිත යොමු කරලා මේ ඒ විදිහට ඉන්නකොට මේ දැන් උදෙත් භාවනා කරා ස්වාමීන් වහන්සේ පැය දෙකක් විතර ඒ වුණාට මේ ඊට වඩා දැන් මේ වෙලාවේ ගොඩාක් සාර්ථක බවක් දැනුණා. මේ එතකොට අර වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොමු කරගෙන ඉන්නකොට මට දැන් වෙනදාට සියුම් ආනාපානේ අරමුණු වුණා. ඒකට දැන් මේ මේ වෙලාවේ අර ආනාපානේ අරමුණු උන්නේ මුළු කයම පහත් වෙමින් ආනාපානෙ සිදුවන බවක් තමයි දැනුනේ. ඊට පස්සේ මොකද මොකද? දැන් මොකද මුළු මුළු කාය ශරීරය තුලින්ම නිකන් ආනාපානය සතිමත් වෙන තැනක් නෑ නාසිකාංගය සතිමත් උන්නේ නැහැ මුළු ශරීරය කයම උස් පහත් වෙමින් ආනාපානය සිදුවන බවක් තමයි දැනුනේ. ඊට පස්සේ ඒ ඒ ඒ ඔස්සේ හිතෙමු කරගෙන ඉන්නකොට නාසිකාග්‍රයෙන් සියුම් ආනාපානය සතිමත් වුණා. ඊට පස්සේ ඉක්මනින්ම සිත ඒකාග්‍ර වුණා. ගොඩාක් ගැඹුරටම සිත ඒකාග්‍ර වුණා. ඊට පස්සේ සිතිවිලි ආවා. ඒ වුණාට ඒ සිතිවිලි වලින් බාධාවක් වුණා. එක දිගට වැලට සිතිවිලි ආවා. දෛනික දේවල් ඒ දේවල් ආවා. වුණාට මේ ඊට පස්සේ අර බෝහන්සේ භාවනාව නතර කරන්න කෙනකොට මට එහෙම නතර කරන්න බැරුව ගියා. ගොඩාක් අනහිත ගැඹුරු ඒකාග්‍රතාවෙම තමයි හිටියේ. දැන් එතකොට දැන් මේ හිත ගැඹුර ගැඹුරට හිත ගැඹුර ඒකාන්තතාවයට ගියා කියලා කොහොමද තමයි අඳුරගන්නේ? මේ අඳුරගත්ත කියන්නේ කයේ කිසිදු දැනීමක් නැහැ. හිතක් මේ ගොඩාක් අර දැන් මට දැනුණා හෙන සාන්ත ගොඩාක් නිශ්චලතාවයක් දැනුණා හිතට. කයෙත් කිසිදු දැනීමක් නැහැ. මේ ගොඩාක් සැහැල්ලු. උස්ම දැනුන්නේ. හුස්ම දැනුන්නේ ඊට පස්සේ අර ටිකක් අවසාන වේගෙන එනකොට අර මේ නාසිකාග්‍රයෙන් සතිමත් වුණා මේ අවසාන වෙනකොට වගේ. ඒක තමයි දැන් ඔතෙන්ට දැන් ඕක තමයි වැදගත් කාරණා භාවනා. එහෙමයි. ඒ කියන්නේ විපස්සනාවත් ඒ කියන්නේ ඕක නිවන් දකින්නටත් එළිය වැදගත් උන්ට. දැන් ඕක තියනවා නම් මරණ මොහොතේ නම් නිවන් දකින්න ඉඩ දෙන්න. සාත සාත. ඒ මොකද නිවන් දකින්න එක අමාරුයි දැන් අර එක හම්දුනන් රහත් වෙන එක අමාරුයි සිහින් ඉන්න එක නම රහත් වෙන එක ලේසි සිහින් ඉන්න එක නම ඔව් ඒ සිහින් ඉන්න කෙනාට ඕන වෙනවා රහත් වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා මනසේ ඒකාග්‍රතාවය කියන්නේ බාහිර සද්ද ඇහෙන්නේ නැහැ නේ සද්ද ආමට ඒක ඉතින් භාවනාවට ඒ තරම් ඒක බාධාවක් උන්නේ නැහැ සද්දාව ළමයි කෑ ගහනවා එහෙම ගෙදර අද කට්ටිය මිනිනවා ඔව් එයා ශබ්ද දීද්දිත් ඉන්න පුළුවන් එකක් නේද? ඔව් ශාරීරික බාධාවක් නැහැ. අනිත් එක සංස මම දැන් අර කලින් භාවනා කරලා නතර බාධා බාධා ඇවිල්ලා නතර වෙලා තමයි දැන් ආයේ එකේ ඉඳන් දාන්නේ කමටහන්. ඒ මොකද බාධා වුනේ මේක කරන්න බැරුව? නෑ සනසර. ස්ථාන මාරුවක් වෙලා ඊට පස්සේ අර වහන්සේට. ඔය දැන් නුවර නුවර දෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. දැන් අර මොරරාගල්ද කොහෙද? ඒ නෑ නේ. නෑ නෑ ස්වාමීන් වහන්සේ එහෙන් ආවා. මාත්‍යත් ආවද? මේ ට්‍රාන්ස්ෆර් කරාද? ට්‍රාන්ස්ෆර්. ඔව් එහෙමයි ස්වාමීන්. ඒ ළමයි කරදරේ තමයි දෙන්නේ ඉස්කෝලේ යන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ ඒ ඒක නෑ නේ උදේට නම් කොහොමත් නෑ යාලා නිදි ඒ වෙලාවට භාවනා කරගෙන යනවා. මේ එයාලගේ ඒ බාධාවක් නෑ. භාවනාව දැන් අර මේ ඒකාග්‍රතාවයේ තියෙන එතනින් එහාට යන්න එන ප්‍රශ්න තියෙන භාවනාවේ. ඒක ඔව් එහෙම එක තැනකට එනවා. එතනින් එහාට මට දැන් ඒක තමයි දැන් භාවනා කාලය කොච්චරද? උදේට ස්වාමීන් වහන්සේ පැය එකමාරක් කරනවට වැඩි කියන්නත් ඕනි හින්දා මේ හවස ඉතින් ඒ වෙලාවම වෙවිලා ඉස්කෝලේ ලෙවල් කරනවා. ඉතින් අර ඉස්කෝලේ වැඩ අර එහෙම තිබ්බොත් ටිකක් ඒක එහෙම වෙනවා. ඉතින් හවස දවසක් දවසක නිවාඩුවක් දාගෙන මේ නිවාඩුවත් නිවාඩුවෙන් දවසක බලන්න පැයකමාර වැඩි කරන්න දෙකමාර පැය තුනක් වුණත් කමන්නේ අනිත් අයට කියලා බාධා කරන්නේ නැතුව මේ කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙමයි සවන. මොකද දැන් ඔය කියන තත්ත්වයට පැයකමාර මදි කොහොමද? බාහන දෙකේ මනුව. එහෙමයි. දෙකමාරට ඡන්ද වෙනවා. එහෙමයි. අන්න එතකොට ඔය කියන ඕනම දේ අපි අපි කියමු කුඹුරක් කරුණාකර හිතන අක්කරේට කුඹරක් කරනවා. ඉතින් ඒ කුඹරෙන් ගන්න බලම අපරිම අස්සන්නක් තියෙනවා. එහෙමයි. උපරිම පොර දාලා ඔක්කොම දාලා කරන්න දෙන දේරම කාත් ඊට වැඩි ගන්න බෑ. ඊට වැඩි කරන්න ගියොත් අස්සන අඩු වෙන එක තමයි වෙන්නේ. පොර වැඩි කරම අස්සන අඩු වෙනවා. වතුර වැඩි කරොත් අස්සන්න අඩු වෙනවා. පරිමයක් තියෙනවා. ඊළඟට කරන්න ඕන දේ තමයි තා කුඹරක් සශ්‍යයට ගන්න. එහෙමයි. මොකද අර කුඹරේ ඒක ඉවරයි තමයි. ඉතින් උපරිම ඔප්ටිමයිස් වෙලා තියෙනවා. ඒක නිසා එකමාරට එච්චර නම් වෙන්නේ. ඉතින් අපි ඒක ඩබල් කරන්න බලන්න. එහෙම. අන්න එතකොට අපිට ඔය ඔය තැන කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක කාලය තමයි හරස් වෙන්නේ. ගොඩක් දෙනකොට භාවනාවේ අපේ රිද්මන වුණට උනත් කාලේ යාට මදි. يعني කාලේ වැඩි කරගන්න. දැන් ගොඩක් ගොඩක් දෙනෙක් එක තැන අතර වෙන්නේ හේතුව ඒක. හොඳට දැන් ස්වාමිනස භාවනාව සාර්ථක වෙනකොට ඉතින් අර අසනීපයක් හරි හැමදේම බාධා වෙන දැන් මේ දවස් ටිකේ ගොඩාක් අනිවාර්යෙන් අනිවාර්යෙන් අසනීපයක් එන්න ඕන. මොකද ඒ එනවා කියන්නේම අර පොඩි පොඩි අකුසල් ගෙවෙනවා කියන එක තමයි. දැන් ගොඩාක් මේ සෙම හැදිලා ඉන්නේ ස්වාමිනස අත බෙහෙත් බිවි. දැන් අද කොහොම හරි කරගන්නවා කියලා තමයි වාඩි වෙලා භාවනා කරගන්නේ. ඔව් එතෙන්දී අර වෙන්නේ අර විපස්සනා භාවනාවේ තියෙන වැදගත්කම තමයි අකුසල් ගෙවෙන. එහෙම. අර බලපෑම් වැඩි අකුසල් ගෙවෙනවා. ඔට වැඩි කරදර වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඒක යම් කිසි කාලයකදී ඒක තීලක නැති වෙනවා. හැබැයි භාවනාව නතර කරොත් ඒක ගෙවෙන එක නතර අඩු වෙනවා. දැන් අපිට කරදරයි කියලා දැන් භාවනා කාලයක් නතර කරනවානේ. එතකොටත් අර කරදරත් අඩු වෙලා යනවා ටික ටික. දැන් ආයෙත් භාවනා කරනකොට ආයෙත් කරදර යනවානේ. මේවයි වෙන්නේ. එහෙමයි ස්වාමීන් ඒක තමයි අර කලිනුත් දැන් මම 70 ගාණක් විතර දැම්මා ස්වාමීන් වහන්සේ. හොඳටම භාවනාව කරගෙන ඉඳලා අර අදිසියම මේවා වුණා. ඒක තමයි ඒ කරදර කරදරයි කරදරයි භාවනාව එකට අනුරූප වෙන්නේ. එකකට එකක් කරන එකට එකක් වෙනවා. හැබැයි දිගටම කරගෙන ගියොත් සීලම කරදර අවසන් වෙන දවසක් එනවා. එහෙමයි තමයි. හැමෝම හැම පැත්තෙම ගෙදර අයගෙන් හැම පැත්තෙම සපෝට් එක ලැබෙන භාවනා කරන්න. ඒ කියන්නේ මහ ලොකු අකුසල් ප්‍රමාණයක් නැහැනේ. පොඩි ටිකක් තියෙන්නේ. ඔව්. ඉතින් ඒ ටික අනිවාර්යෙන් ගෙවන්න. විපස්සනා භාවනාවේදී අනේ කල්ප ගානක අකුසල ගෙවන්න. එක පරයන්ක. ඉතින් කල්ප කීයක් දින අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපගේම සෝවන් වෙන්න කෙනෙකුට භාවනා වාර 100යි ඕනේ කියන්නේ. ඉතින් භාවනා වාර 100ට කල්ප කීයක අකුසල ගෙවිලා තියෙනවා. ඉතින් ඒක නිසා එක පරයන්කේක කල්ප ගානක අකුසල ගෙවෙනවා. ඒක ඉස්සරහට තියෙනවා. ඒ නිසා පොඩි දේවල්. ඒ කියන්නේ අර භාවනා ආරම්භයේදී යෝගාචරය ලුණු පොල් කට්ටනවා. පොඩි දෙයක් වුණ ගමන් නැහැ. පොඩි ලුණු කැටයක් දාන්නවත් ලුණු පොල් කට්ට ලුණු රහිනවනේ. පොල් කට්ට වතුර. ඊට පස්සේ එහෙම වෙලා වෙලා ඊට පස්සේ ගඟක් වගේ වෙනවා. යෝගාචරය. ඊට පස්සේ ලුණු ගෝණියක් දැම්මත් ලුණු රහින්නේ. ඒ කියන්නේ තමන් ගත්තේ පොඩි අක්ෂරයක් වුණත් ඒක මේ වෙලා යනවා. අවශ්‍ය වෙලා යනවා. යෝගාචරයගේ තියෙන විශේෂත්වය ඒකයි. දැන් මුලදී පොඩ්ඩක් කරත් ඒක බලපානවා. ටික ටික මේ වෙනකොට හරියනවා. ඒක එක්තරා තැනක් තියෙන භාවනාවක්. දැන් ඊට පස්සේ මොන දේ වුණත් අය තමයි මේ එකක් නැහැ කෙලිම නිවනටම තමයි යන්නේ. ඒක කොහරි කඩා ගන්නවා. ඒ කියන්නේ ඉන්නවා ඔය උණ හෙම්බිරිස්සාව කියනවා ඔක නතර කරන ඔයිට වැඩි ඒවා හම්බ වෙනවා නිසා. මෙම්බරිසානේ පිළිකාම කොච්චර හැදෙන්නේ ඕක මොකද මොන මෙම්බරිසා හැදුනත් ඉතින් මේ ජීවත් වෙන්න බෑ කාලය ගෙවිලා යනවා ඒ ගෙවිලා යන කාලය ගෙවිලා යන අනවශ්‍ය කාලය තමයි අපි ඒලයි භාවනා කරන්නේ ඕකේ දැන් මුතු දෙයක් කරන්නේ නෑනේ දැන් අසනීපයක් තිබ්බත් නැතත් ඕකනේ කරන්නේ එහෙම. දැන් මේ හෙම්බිරිස්සාවේ කියලා කෑම කන්නේ නැති වෙනවා. නේද? දවල්ට කන්නේ නැතුව ඉන්නවා. මම මේ හෙම්බිරිස්සාවේ ඉඳන් අර මම දවල්ට කන්නේ. එහෙම නේද? දැන් එහෙමනම් ඊ භාවනා කරනවා. කියන ප්‍රශ්නේ. කෑම ගන්න ප්‍රශ්නයක් නැත්තම් භාවනාවට ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද අඩුම තරමේ භාවනාවට කටහොල්ලන්න අත්‍යවශ්‍යතාවය නැහැ. <laughs> කෑම ගිනින්න තරම් අතුම්මනාවක් නැහැ. හරි. <coughs> භාවනාවේ නිසා භාවනාවට මොනම එක්ස්කියුස් එකක් නැහැ. ICU එකේ ඉන්න ගණනක් කරද හැකියි. කිසිම දෙයක් කිසිම දෙයක් අදාළක් නැහැ. ඊට වැඩියෙන් වැඩියෙන් භාවනාව සාර්ථකව යනවා. තේරුණේ? එහෙමයි සර්. තේරුණා. හොඳයි තේරුණා. ඔව් මයික්‍රොෆෝන් එක ඔන් කරගෙන කතා කරන්න. කතා කරන්න බෑ කතා කරන්නේ නැති අයට දැන් කතා කරන්න පුළුවන්. අලුතෙන් මාපු අය ඉන්නවද නේද? ලක්මාලි එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ අද අලුතින් පටන් ගත්ත ස්වාමීන් වහන්සේ. අද දාන මේ වැඩසටහන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක group එකට ඇවිල්ලා කොච්චර කාලද? ආ group එකට මම හරියට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ගොඩක් කල් මම හිතන ඇද්දලා ඉන්න ඇති මේ post එකක් ඇවිල්ලා තිබ්බා. මේ පස්සට ඉඳලා යාළුවෙක් කට් කරන්න එහෙම වෙන්න ස්වාමීන් වහන්සේ මේ පස්සේ මට සිතුණා මේ විදර්ශනා භාවනාව පොඩ්ඩක් වඩලා බලන්න. මම අද තමයි මේ පෝස්ට් එකක් මේ දැම්මෙත් අද පොඩ්ඩක් සහභාගී වෙලා බැලුවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. ලංකාවේ ඉන්නේ? නෑ ස්වාමීන් වහන්සේ. කොහෙද කොයි රටේ? ෆින්ලන්ත ස්වාමීන් වහන්සේ. එල්ලන්ත. එහෙම. එල්ලන්ත පළවෙනි. එහෙම. මේ දවස්වල රශ්මිද හිටවද? මේ දවස්වල නම් සමයක සවිනාස මේ ඒ වුණාට දැන් අද නම් වහිනවා මෙහි කොයි කොයි වෙලෙත් මේ සුන්වහස මේ වගේ නිකන් දැන් කාලගුණේ එච්චර හොඳ නෑ මේ සමයකට සමහර දවස්වලට. එතකොට මේ සද්ද බද්ද අඩු ඉතින් මචං නේද අනිත් කතාවක් මොකද සානන සද්ද බද්ද මේ මඩුයි නේද පිල්ලම් භාවනා එහෙම කරනවා තමයි මේ මිනිස්සුත් හොඳයි කියන්නේ මේ වැඩි කතා බහක් නැහැ මේ ඒ නිසා <laughs> ඒ අතින් නම් හොඳයි සානන ඒතර අද කොහොමද භාවනා කරේ අද ස්වාමීනාංශ මං මේ මට ඇත්තටම මං මේ වෙලාවේ නම් මට බබා මගේ පොඩි බබෙක් ඉන්නවා එයා හැරුණ හින්දා එයාට කිරි දෙන්න උනා මම මෙලා අහගෙන හිටියා විතරයි උදේ පාන්ද උදේ නම් මම භාවනා කරා ස්වාමීනාංශ මම පටන් ගත්තේ මේ පූර්ව කෘත්‍ය කරලා ඊට පස්සේ මේ අර මේ සුඛාසනයක ඉඳලා මේ ඊට පස්සේ මේ කය ඍජු කරගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා මෙනෙහි කරලා ඊට පස්සේ මගේ කයට හිත යදෙව්වා. එතකොට මේ පාද පොළොවට ස්පර්ශ වෙලා තියෙන එකයි මේ ඊට පස්ස කොට්ටෙට තද වෙලා තියෙන බව දැනුණා. ඊට පස්සේ මම මේ ඊට පස්සේ මම මේ කයට අරමුණු කරගෙන ඉන්නකොට මේ හුස්ම රැල්ල මේ නිකන් හුස් මේ පිම්බීම හැකිලීමයි හුස්ම රැල්ලයි නාසිකාග්‍රයෙන් දෙකම දැනෙන්න පටන් ගත්තා. මට අර මේ පහසුවෙන් දැනුනේ නාසිකාග්‍රයෙන් මේ ආස මේ හුස්ම දැනෙන ක්‍රියාවලිය ඊට පස්සේ මම ඒක පහසුවෙන් දැනෙන හින්දා පිම්බීම හැකිලිම වැඩිය බලන්න ගියේ නැහැ. හිතේ දෙව නාසිකාග්‍රයට. එතකොට මුලින් ඉතින් ආශ්වාසය ගැන අර නාසයෙන් උඩට මේ නාසිකාග්‍රයෙන් ඉහළට යන හුස්ම මං ආශ්වාසය හැටියටත් නාසයෙන් පහළට යන දැනීම මේ ප්‍රාශ්වාසය හැටියටත් දැනගත්තා ඊට පස්සේ එහෙම මේ එහෙම ඉඳලා ඒ හුස්ම මට ඇත්තරම මේ මුලදී අර මේ දිගට දිගට හොඳට දැනුණා. ගොරෝසු විදිහට නිකන් මේ මුළු නාස් පුඩුව පුරාම ආස්වාස යනවා වගේ දැනුණා. ඊට පස්සේ මම එහෙම බලාගෙන ඉන්නකොට මේ අර කයේ වේදනාවල් එහෙම මම කාලෙකට පස්සේ ඉඳගත්ත නිසා ඉතින් එතකොට අර මේ වේදනාවට වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනකොට මේ දැන් තමන් දන්නවද මේ වාඩි වුණාම ඒ වේදනාවක් එන්නේ. දැන් මීට කලින් වාඩි වෙලා නැන්නේ ගෙදර. අදද වාඩි නෑ. නෑ වාඩි වෙලා තියෙන සාමාන්‍යයෙන්. දැන් ගෙදර කොහොමද වාඩි වෙලා ඉන්නේ වැඩක් කරන්නේ මොකක්ද? එහෙමයි සාර්. ජොබ් එකක් ජොබ් එකක් කරන්නේ නැහැ නේද? ජොබ් එකක් කරන්නේ. මං මං ජොබ් එකක් නම් කරනවා සාමාන්‍යයෙන් මට මේ අර පොඩි බබෙක් හම්බුණා මං එහිඳ පේරන්ට් ලීව් ඉන්නේ. වාඩි වෙනකොට ඇයි වේදනාවක් එන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒක හොයලා බලුවද මේ නෑ ස්වාමී ස්වාමීනාස් දැන් අනිත් වෙලාවට පාඩි වුණාම එහෙම වේදනාවක් වෙන්නේ නෑ නේ භාවනාවට වැඩි ගත්තාම තමයි ඔව් මම හිතන්නේ ඒක ඒක නම් එහෙම තමයි ස්වාමීනාස් අනිත් වෙලාවට එහෙම වැඩි එහෙම ඒ කියන්නේ අපි හිතන අනිත් වෙලාවට දුක නෑ දැන් දුක නැති කරන්න කියලා දුක ඩබල් වුණා භාවනාව අනිත් වෙලාවට වේදනාව එන්නේ නැතුව නෙමෙයි අපි ඉන්නේ සත්වය එහෙම නැත්නම් මනුස්සයා මේ හැමතිස්සෙම ඉන්නේ මහා දුක් ගොඩක ඉන්නේ. ඉතින් ඒ දුක නැති කරගන්න අපිට නොදැනීම මේ කය විසින්ම මේ ඉරියව් නිතර වෙනස් කර කර තමයි ඉන්නේ. එහෙමයි සාරා. වාඩි වෙලා වාඩි වෙලා ඉන්නකොට අපි එක ඉරියව්වක ඉන්නේ පොඩි වේදනාවක් ආපු ගමන් අපිට නොදැනීම මේ කයේ ඉරියව් වෙනස් වෙනවා. ඊට මෙහෙට ඇඹරෙනවා. මාස පැත්තේ හිත මෙහෙට කර කර ඉන්නේ හැමදේම කොහේ වාඩි වුණත් ටිකක් කියලා ගා හිට ගන්න දැන් භාවනාවේදී ඒක කරන්න බෑ එහෙමයි <laughs> මේක අන්නේ අන්නේ එතකොට තමයි දුක කියන්නේ මේ දුක ප්‍රකට වෙන්නේ භාවනාව එහෙම සාමනස එහෙම ඒකට ඒක අලුත් දුකක් නෙමෙයි හැමතිස්සෙම තියෙන දුකක් නමුත් අර එක ඉරියව්වක ඉන්නකොට තමයි රංගේ තේරෙන්නේ ජීවිතේ මේ කොච්චර අමාරුවෙන්ද අපි මේ ජීවත් වෙන්නේ කියන එක තේරෙන්නේ දැන් දැන් ප්ලේන් වල ගිහිල්ලා නේ 15000ක් විතර නේද? යනකොට කොහමද රඟේ? ප්ලේන් එකේ යනකොට. ආ එහෙමද? ඒක ඉස්සරහින් ටීවී එකක් දාලා ෆස්ට් ක්ලාස් දාලා ප්ලේන් එකේ තින්නේ අර අර දුක හින්දා එහෙම දැන් ප්ලේන් එකේ යන එක දුකක් නැත්නම් ෆස්ට් ක්ලාස් එකක් ඕනේ ඔක්කොම ෆස්ට් ක්ලාස් එකේ යන්න පුළුවන් ඒක එක ඉරියව්වක ඉන්නවනේ හරි අමාරුයි අර නිදා ගන්න යන දීලා තියෙන ඇඳ වගේ හදා ගන්න පුළුවන් නේද? ට්‍රේන් එකෙන් තියෙනවා. ඉතින් <laughs> ඇයි එහෙම දීලා තියෙන්නේ මේ වාඩි වෙලා වාඩි වෙන එක මහා දුකක්. ඒ මේ ජීවිතේ අපි විශාල දුකක් විඳිනවා. කිසිම කෙනෙකුට කිසි කෙනෙක් දන්නේත් නැහැ. ඒක ප්‍රකට වෙන්නේ නැහැ. මොකද හැමදේශෙම මේ දුක පෙරලි පෙරලි තමයි. අපි ඒට ඇඹරන මෙහෙට ඇඹරන අතරිදෙනකොට මෙහෙම දැනෙනවා. දැන් මම මේ මත තියන් ඉන්නකොට අත රිදෙන. දැන් මම මාව අත ගන්න. මෙහෙමින් දැන් මෙහෙම ඉන්නකොට ආයෙත් රිදෙනකොට ආයෙත් නෙමෙයි. බෙල්ල ගැලින් කරගෙන ඉන්නකොට රිදෙනවා. දැන් බෙල්ලකට පාත් කරගන්න. පාත් කරගෙන යනකොට ආයෙත් රිදෙනවා ආයෙත් කෙලින්. මම දවස් 30ම ඕක නේද වෙලා තියෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන්. ඒක නිසා අපි හිතන අපි එන්න ලොකු සැපක් විඳිනවා. නමුත් අපා දුකක් නෙදී. ඔය හරියට බලා ගන්න බලන්න මේ අර ICU එකකට ගියා නම් යන්න උනා නම් දැන් මැරෙන කිට්ට උවත් ඔයාට යන්න වෙනවනේ අනේ එතකොට තමයි ඇත්තටම දුක ප්‍රකට වෙන්නේ ජීවිතේ ඒතකොට ඉතින් කරන්න දෙයක් නැහැ ආගෙන යන්න තමයි වෙන්නේ මොනවද කරන්න දෙයක් නැහැ දුක අවබෝධ කරගන්න වෙලාවකුත් නැහැ ඒ කියන්නේ මේ සංසාරේ හැදලා තින්නේ ඒකයි මේ සංසාර ගමන ගමන තියෙන සුවිශීලීත්වය තමයි මේ දුක කියන එක වහලා දාලා තියෙන්නේ මොකද දුක අවබෝධ වුණොත් එහෙම මිනිස්සු නිවන් දකින්න. එහෙමයි. ඒක නිසා මේක තමයි ජීවිතේ ස්වභාවය කියන එක වටහා ගන්න ඕන භාවනාව වැඩි වුණාට පස්සේ වාඩි වෙලා හිටියාම ඒ කායික වේදනාව එනකොට. එතකොට අපිට පුළුවන් වේදනාවෙන් දැන් දැන් දැන් සිය පවත්තලා අපි ඒකිනුත් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා වේදනාවක් දුකක් එනවා දුකට සිය පවත් දුක් වේදනාව. එහෙම කරාද? එහෙම සයනස මේ මං දුක් මේ වේදනාවට සිය පවත්වාගෙන එතන අරමුණු කරාම මේ ඒක යම් කිසි වෙලාවක් තිබුණා ඊට පස්සේ නැති වෙලා ගියා මං ආපහු නාසිකාග්‍රයට හිත යොමු කළා මේ හුස්ම දැනෙන විදිහ බලන් හිටියා එතකොට මේ ආපහු අර වේදනාව නැවත ආවා මං පස්සේ ආපහු ඒ වේදනාව අරමුණු කරා එහෙම කීප වතාවාවට පස්සේ මේ ඒ වේදනාව නැති වෙලා ගියා. ඊට පස්සේ මම නැවත මේ නාසිකාග්‍රේතට හිත යොමු කරා. ඒ අතරේ මට මේ අර හුස්ම මේ හොඳින් දැනුණා. විටක හැබැයි මේ අර කියන්නේ සිතුවිලි කීපයක් ආවා. ඒවා මේ ගොඩක් දුරට අර මම මේ ළඟදී ඔබ වහන්සේගේ මේ ධර්මදේශනා වගේක් ඇහුවා ඒ ඒවා සහ මට දැනෙන මේ ඒ කියන්නේ දැන් අර අත්දැකීම ආයෙ නිකන් මෙනෙහි වෙනවා වගේ ස්වභාවයක් මම ඒ කියන්නේ ස්වාමීනාද දැනෙන අත්දැකීම ආයෙ හිතට මෙනෙහි වෙනවා වගේ රිපීට් වෙනවා වගේ ස්වභාවයක් දැනෙනවා නිකන් කයට දැනෙන අත්දැකීම උදාහරණයක් කියන්නේ ඒ කියන්නේ දැන් දැන් දිග හුස්ම දැනෙනවා නම් ඒ වෙලාවට ආ දැන් දිගයි කියලා වගේ මෙනෙහි වෙනවා. දැන් හුස්ම දැනගයි දැනගත්තාම හොඳයි. දැනගන්න දිගයි. මේ එකපාර එකපාර කියමුනාට ප්‍රශ්නයක් නැහැ. ආ ඒ එහෙනම් දිගහුස්ම දිගහුස්ම දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ කෙටි වෙනවද සිම් වෙනවද එහෙමයි සානන්ද ඊට පස්සේ මේ හුස්ම රැල්ල ගොඩක් කෙටි වුණා. තුනී වෙලා ගියා. මේ මට ඒක භාවනා කාලේ ගොඩක් දුරට අන්තිම වෙනකොට මේ මං හිතන්නේ ඒක ගොඩක් පැවතියා. මගේ කායත් ගොඩක් සැහැල්ලු වුණා. මේ මටත් ගොඩක් සතුටක් දැනෙනවා. ඒ කියන්නේ අර මං <laughs> කාලයකට පස්සේ භාවනාවක් කරන්න ගත්තේ මට සැහැල්ලු වෙලා අර සිරුර හුස්ම රැල්ල තුනී වෙලා ගියාට පස්සේ මේ එතන ඉන්න පුළුවන් වුණා මේ සැප නිකන් සැපයක් වගේ දැනුණා. ඉතින් මං එහෙම ඉඳලා මේ ඊට පස්සේ භාවනාව අවසන් කරද්දි පැයක් විතර අද කරන්න පුළුවන් වුණා. මේ සැපේට සැපේට ආවුණා ඊට සැපේට ආවුණා මම. සැපේට ලොඩ් වුණා. ඒක ගැන පොඩි සතුටක් ඇති වුණා කාලකට පස්සේ කරපු නිසා සායනවාස අනික භාවනාව පටන් ගන්න හිතියේ ඔබ වහන්සේගේ විදර්ශනා භාවනාව අද කරගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු හිතනවා දැන් දිනපතා කරලා කමටහක් හදාන්න ආ හොඳයි සායනවාස මේ මට තව පොඩි ගැටලුවක් තියෙනවා සායනවාස මම මේ පළවෙනි වார்த்தාව ලිව්වේ මේ ඒ වාර්තා ලියන එක සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා සායනවාස ඔව් ඒවා ලියද්දී හැම හැම කරුණක්ම මතක තියාගන්න කොහොමද දැන් වාර්තා කියවල බලන්න කොහොමද මතක තියාගන්නේ ඇයි තමන් කරන දේ තමන්ට මතක වෙන්නේ දැන් තමන් කොහොමද දැන් පරිපෝද්දක් හොයන්නේ කොහොමද මතක නැද්ද අයියෝ මතක කරන දේ මතක හිටින්නේ නැහැ ආ ඒ වෙලෙම ලියාගත්තනම් හරිනේ සාමාන්‍ය. ඔව් භාවනාවට වාඩි වෙන විදිය මතකනේ. එහෙම. ඊළඟට මොකද්ද නාසිකාග්‍රේට හිතේ යොදපු විදිය හුස්ම දැනුන විදිය. එහෙම. ප්‍රමාණිකෝල උනේ මොකද්ද කියන එක ඒක ඒ කියන්නේ වෙලේ මතක තියාගෙන යන්න යන්න එපා. එහෙම. ආ කරගෙන යනකොට දැන් මේකනේ කරේ කියන මතක හිටිනවනේ. ආ එහෙම. උදේ දැන් නැගිටලා කරපු දේවල් ටික මතකද? එහෙමයි එහෙමයි. ඒක මතක නැහැ. ඔක මතක හිටින්නේ. <laughs> ඒක ටික ටික ලියන්න ලියන්න ලියන්න ලියනකොට මතක් වෙනවා. ආ මම ඊළඟට මේකනේ කරේ ඊළඟට මේකනේ කරේ කියලා මතක් කරගෙන යනවා. ඒක ඔටෝ වෙන කවුරුවත් එහෙම කටපාඩම් කරන්නේ නැහැ භාවනාවට වඩු වුණාට පස්සේ. එහෙම. යන්න යන්න අවශ්‍ය නැහැ මම කමටහන් වාර්තා ලියන්නේ කොහොමද ඒ ඕනේ. එහෙම. හරි නේද? බොහොම පිං සායනස බොහොම තෙරුවන් සරණයි සායනස හොඳයි තා කවුද කතා කරන්නේ මයික්‍රොෆෝන් එක ඔව් ඔව් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම අද තමයි මුලින්ම සම්බන්ධ වුනේ අද උදේ භාවනා ඒ භාවනා කරාට වඩා වැඩි පහසුවක් සැහැල්ලු බවක් දැන් භාවනා කරනකොට දැනුණා ඒ කියන්නේ මීට කලින් කමඨහවත් අදාළ නැද්ද මම ෆස්ට් ටයිම් ඉඳ නෑ ස්වාමීන් වහන්සේ කමඨහන් වාර්තා දාලා නැහැ ගෲප් එකට ගොඩක් දවස් ඉඳන් ඇඩ් වෙලා හිටියට මේ දවස් කීපයකට කලින් තමයි ගෲප් එකේ තියෙන පෝස්ට් ඒවා බලන්න පටන් ගත්තේ ආ කලින් ඇඩ් වෙලා හිටියා නේද එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මට කියන්න බලන්න භාවනා කරාද අද උදේ විනාඩි 30ක් වගේ තමයි ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන් උනේ. එතනදී අර මූලික නෑ දැන් මේ මේ මෙතන අපේ වැඩසටහනේ කරාද බලන්න. ඔව් මේ වෙලාවේදී කරා හවස කරා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් කියන්න බලන්න කියන හොඳම එක කියන්න හොඳම වර්තාව. ආ ස්වාමීන් වහන්සේ අර උදේ කරා උදේ උදේ උදේ කරපු එකද හොඳ දැන් කරපු එකද? දැන් කරපු එක තමයි හොඳ ස්වාමීන් වහන්සේ එතනදී අර උදේට වඩා ගොඩක් ලොකු හිතට සැහැල්ලු බවක් ප්‍රීතියක් කයේ සැහැල්ලු බව වැඩිවීමක් ඒ දේවල් ගොඩක් දැනුනේ දැන් කරපු භාවනාවේදී දැන් කරපු වෙලාවේදී එලා ඉතින් කියන්න තියෙන හොඳ මේක ස්වාමීන් වහන්සේ කියන්න ඔව් කියන්න කියන්න හොඳ වර්තාව ඉදිරිපත් කරන්න මුලින්ම ස්වාමීන් වහන්ස අර මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව මෙනෙහි කරලා ඊට පස්සේ හිත පිහිටියේ ආස්වාස් ආස්වාස ප්‍රස්වාසයට. එතනදී මුලින්ම ගොරෝසු බවක් දැනුණා. ටිකක් වෙලා කරගෙන යනකොට ආශ්වාසය ප්‍රාශ්වාසය සැහැල්ලු වෙන බවක් දැනුණා. ඒත් එකම හිතේ සැහැල්ලු බවක් ඇති වුණා. කයේ සැහැල්ලු බවක් ඇති වුණා සමහරවිට. ඔව්. ඊට පස්සේ කයේ සැහැල්ලු බව දිගටම තිබ්බ ස්වාමීන් වහන්සේ. ආ ඒතර ආනාපානෙ කොහොමද වෙන්නේ? ආනාපානය සැහැල්ලු ඒ කියන්නේ අර මුලින් පටන් ගන්නවට වැඩිය සැහැල්ලු බවක් තමයි තිබ්බේ. අවසන් ආනාපානෙ කියන්නේ නෑ ආනාපානෙ වෙන් කරගත්තා ඊ ටික බැලුවද? ආස්වාද ප්‍රාස්වාද. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ටික ඉදිරිපත් කරනවා ආනාපාන ඉදිරිපත් කරනකොට කරපුවා පිළිවෙල යන්න ඕන. ආස්වාසය දැක්කේ මේමයි ප්‍රාස්වාසය මේමයි දැක්කේ. ආ මේ දෙක වෙන් කරගත්ත විදිහ ඒක කියනවා. ඊට පස්සේ තමයි මේ සැහැල්ලු වෙන්නේ. ටිකක් වෙලා යනවනේ සැහැල්ලුවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සැහැල්ලුයි කියලා කියන්න යන්න ඕනේ. උස්ම දැනෙන දැනෙන තැනම සිය පැවතුන. එහෙමයි. දැනෙන තැන සිය පවත්නකොට සියොම්ම සැහැල්ලුවෙන් සියොම උස්ම ඉහළ පහළ යනවා මට තේරෙනවා. අන්න එහෙමයි කියනවා. එහෙමයි සර්. භාවනා ආරමුණ දැක්ක විදිය තමයි වර්තාවේ 175 අතර තියෙනවා. අනිත් දේවල් වලට වඩා තේරෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඊට පස්සේ මොකද වුනේ හුස්මට? ටිකක් කරා යනවා. හුස්ම ස්වාමීන් වහන්සේ අර කිව් ඒ විදිහට හුස්ම අර ඒ අරමුණේ තියෙනකොට ඒක සහැල්ලු බවක් තමයි දැනුනේ. සියුම් වෙලා යන බවක් තමයි දැනුනේ. ඉවර වෙනකම් මෙහෙම තිබුණාද නැත්නම් වෙනසක් වුණාද? ඉවර වෙනකම් ඒ කියන්නේ මේ මට එක දිගටම ඉන්න බැරුව ගියා ස්වාමීන් වහන්සේ මම වැඩ කර මේ රස්සාව කරන අතර තමයි වැඩවල යෙදෙන අතර තමයි ඒ කාලය ගත්තේ ඒක නිසා සමහර අවස්ථාවලදී මේ මට නැගිටලා යන්න සිද්ධ වුණා ඒ අවස් ඒ මම ආයුර්වේද වෛද්‍යවරියක් ස්වාමීන් වහන්සේ ආ ආ මේ බෙහෙත් දෙන ගමන් බලන්න <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ කොහෙද ආයුර්වේද අම්බලන්ගොඩ ආ බලන්න. රජේ රජේ වෛද්‍යවරයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට තා මොනවද කියන්නේ ඒකට? අර ලොකුවටම දෙයක් කියන්න මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දිගටම මට කරන්න බැරි වුණ නිසා අර කරපු කාලය තුලදී මට දැනුනේ උදේට කරාට වැඩිය ලොකු වෙනසක් තිබ්බා කියන එක තමයි. හ්ම්. ඒ ටික ටික කරගෙන යන්න ඕන. කමටහට දාන්න මේ ලූප් එකට. හොඳමයි ස්වාමීන් වහන්සේ. දවස් දෙක තමයි භාවනා කරලා ගුණේ මොකද්ද? හැමතිස්සෙම හුස්ම දැනෙන තරම ඉන්නවා. හුස්ම නොදෙනේ කී නෑ නේද? සියුම්ම දැනෙනවා දිගටම නේ. දැනුණා ස්වාමීන් වහන්සේ එහෙමයි. හුස්ම දැනෙනවා නම් හුස්ම දැනෙන තරම සිය පවත්තන්න ඕන. ඒක තමයි භාවනා කර්මස්ථානයේ. හුස්ම සිය පවත්තරනකොට ක්‍රමානුකූලව හිත තැම්පත් වෙන බව, හිත ඒකාග්‍ර වෙන බව දැක ගන්න ඕන නුවණින්. ප්‍රඥාවෙන් ඒක වටහා ගන්න. එහෙමයි. හැමතිස්සෙම අර සති සම්පජන්ණය කියන එක තියෙනවා. සීයසා නුවණ කියන එක අවශ්‍යයි. මොකද අපිට වැඩගත් වෙන්නේ ප්‍රඥාව දියුණු කරගන්න නැත්නම් භාවනා කරන්නේ. මොකද නිවන් දකින්න ප්‍රඥාව අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම යමක් වටහා ගත යුතුයි. යමක් අවබෝධ කරගන්නවා. මගේ හිත තැම්පත් කියලා දරගන්න එකත් අවබෝධය. නුවණක් තියෙනවා. ඒකාග්‍ර වෙලයි තියෙන්නේ කියලා දැනගන්න එකත් ඒකත් ප්‍රඥාවක් විස්තරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි තෙරුවන්. තා කවුද කතා කරන්නේ? නිරෝෂා. නිරෝෂා කියන්නේ කවුද? මරණ නිරෝෂා. නිරෝෂා දීපා නේද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් මොකද නිකන් රේඩියෝ ඔෆ් කරලා දෙන්නේ නැහැ මිස්. ඩවුන් කර. ස්වාමීන් වහන්සේ වහන්සේ සම්බුදලා භාවනා කරද්දී අර වෙනතර වඩා අර සහැල්ලු බවක් වගේ හිතේ වන බවක් දැනුණා. මට මේම ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ගන්න ටයිම් එක සාමාන්‍ය මට ගුරුකුරුදු ටයිම් එක නෙමෙයි මට භාවනාව ගොඩක් කියන්නේ කරන්න පුළුවන් දේ වෙලාවෙ උදේ වරුවේ අර ඒකත් එක්ක හිතක් දන්නේ ස්වාමීන් වහන්සේ නිදිමත ගතියක් තිබුණා නමුත් නිින්ද ගියේ නැහැ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා හුස්මත් එක්ක හිත තිබුණා කියන කාරණය ඒ වෙලාව නිකන් අර මට නිකන් තීනියක් වගේ ගෙවිලි අවසන් වුණා කියලා තමයි තේරෙන්නේ. හැබැයි නිින්ද කියන්නේ නැහැ කියලා පැහැදිලි ස්වාමීන් වහන්සේ. සිතුවිලි ටිකක් ගියා. දැන් සෙනසුරාදා දෙක දෙකම ගෙදරින් ඉන්නේ. ගෙදරින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ මේ ටයිම් එකටත් පුරුදු වෙන්න ඕන. ඒක තමයි මම හිතුවේ ස්වාමීන් වහන්සේ දැන් දිගටම ප්‍රෝග්‍රෑම් එකට ඉන්නවා. ඒ ඉන්නකොට මම දැන් හැමදාම හවසට මේ කාල කාල බුදි ගන්න. ඕකනේ කරන්නේ ඔක්කොම ලංකාවේ 75ක් විතර එක එකවර දෙක වෙනවම නිදි. ලංකාව. ළඟින් මේ රට දිනු කරන්න ඕන කියලාත් කියන සමහර කාල බුදි. ඉතින් කෑම කාලා හැරගෙන ඉන්නවා දවල්ට. නිදා ගන්න හොඳ නැහැ. නිදි මත එනවා මේ ලාට හරියට. මට ගොඩක් ඒක මේ ස්වාමීන් වහන්සේ උදේ සාමාන්‍ය උදේ පහමාරේ ඉඳන් 8 විතර ටයිම් එකේ තමයි ගොඩක් හොඳට භාවනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් නෑ ඒක ඒක යෝගාචරයේ දක්ෂකමක් නෙමෙයි කියන මොනම විලාම පුළුවන්. එහෙමයි. ඇස් දෙක වහගත්ත ගමන් මේ ඒකාග්‍රතාවයකට ගන්න පුළුවන් මේක වටිනවා. එහෙම නැතුව දැන් මට නිවන් දකින්න පුළුවන්. උදේට විතරයි දවල්ට නිවන් දකින්න බෑ. <laughs> උදේට රහත්, රාට පුතක් ගන්න එහෙම නෑනේ. ඕන වෙලාවක පුළුවන් වෙනවා. දැන් ක්‍රිකට් ගහනකොට බෑනේ මට මේ පිට්ටනිය විතරයි ක්‍රිකට් ගහන්න පුළුවන් නේද? එහෙම බෑ. නේද? කෙත්තාරාම විතරයි පුළුවන් දඹුල්ලේ ගහන්න බෑ. දඹුල්ලේ ගහුව පරාදයි. එහෙම බෑ. දැන් දිගට ස්වාමීන් වහන්සේ ප්‍රෝග්‍රෑම් එකට හුරු වෙද්දී ඒව ටයිම් එක හරියයි. කොහොම හරි සම්බන්ධ වෙලා සෙනසුරාදත් පුරුපුහුණු වෙන්න. එතකොට ඉරිදා කොහොමවත් පුළුවන් පුළුවන් වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැම තිස්සෙම ඕනම වෙලාව. එතකොට දැන් එහෙම භාවනා යෝගාවචරය. ඕනම වෙලාවක මොන වෙලාවක් කරන්න. එහෙමයි. මොනවද කියන්නේ නැහැ නේද? එහෙම විශේෂ දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම නිින්ද ගියේ නැහැ. නිදිමත ගතිය තිබියදී අර ආනාපාන ඇතක හිට තිබුණා කියලා මට තේරෙනවා. මෙන්න ඉන්න බව තේරෙනවානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙමම ඉන්නකොට අර නිින්ද කැඩිලා යනවා නිකන්. ඉඳ කඩා ගන්න පුළුවන්. එහෙමයි. හොඳයි. දැන් තේරුවන් සන්න. සර්ණේ ස්වාමීන් වහන්සේ. තව කවුද කතා කරන්නේ? අපි වැඩසටහන නතර කරනවාද? මధు භාෂෙන්. තේරුවන් සන්න ස්වාමීන් වහන්සේ. නිවන් සරණයි දැන් මම නම කිව්වම තමයි කතා කරන්නේ. නැත්තම් ඉන්න ඔය හද නැතුව. ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. අලුත් එක්ක නේද? අලුත් වාසිය. ස්වාමීන් වහන්සේ කමඨහන වාර්තා දාලා තියෙනවා. ආ හොඳයි. අද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලාම හුස්ම දැනීම ගැන ඒ කියන්නේ කය සැහැල්ලුවට හිත යොමු කරලා හුස්ම දැනීම ගැන බලනකොට මට ආශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ටිකක් දීර්ඝව දැනුණා. ඊට පස්සේ ආශ්වාසය ටිකක් ධාරාවක් වගේ දැනුණා. ඒ වගේම ප්‍රශ්වාසය චුට්ටක් කැඩි කැඩි වගේ දැනෙන්න ගත්තා. ඒ ගැන සිහිය පිටවගෙන ඉන්නකොට ටික ටික ආශ්වාස ප්‍රශ්වාස දෙක සියුම් වෙන්න ගත්තා. ඒ අතරෙදි හිත සැහැල්ලු වුණා. හිත ඒ කියන්නේ අර පීඩණයකින් එකතු වෙලා තිබ්බ හිත නිකන් ගොඩක් අර සැහැල්ලු වෙලා පැතිරිලා ගියා වගේ ගොඩක් එහෙම සැහැල්ලුවක් දැනුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ මට පොඩි බාධාවක් වුණා ගෙදරට අමුත්ත දෙන්නේ කාපු නිසා එනට මට භාවනාවෙන් නැගිටින්න සිද්ධ වුණේ නෑ මං ඇස්සරියෙත් නැහැ. ඒත් මගේ සිතුවිලි ටිකක් ඒ වෙලාවේදී ආවා. අර සිත සැහැල්ලු වෙලා තියෙන වෙලාවේදී සිතුවිලි තිබුණේ නැහැ. ඒ වුණාට අර වෙලාවේදී බාධාවක් වුණාට පස්සේ පොඩි සිතුවිලි ටිකක් ආවා. ඒ නිසා ආපහු මට ආශ්වාස ප්‍රශ්වාස පොඩ්ඩක් රළුවට දැනෙන්න ගත්තා. ඊට පස්සේ ඒ ගැන අවධානය යොමු කරගෙන ඉන්නකොට මට අනිත් වෙලාවට වඩා ටිකක් වැඩි වෙලාවක් ඒ ආශ්වාස ප්‍රශ්වාස සියුම් වෙන්න යනවා වගේ තේරුණා. දැන් දැන් දැන් තේරවන විදිහ හිතවිලි යොස්ම අතර තියෙන සම්බන්ධය. එහෙමයි ස්වාමින්වහන්සේ. ඒක වටහා ගන්න. හිත කැළඹෙච්ච ගමන් ආනාපානේ ගොරෝසු වෙනවා. තේරෙනවද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ස්වාමීනාස ටිකින් ටික හුස්ම සියුම් වේගනේ අනකොට ටිකින් ටික අර හිත ගැඹුරු නින්දකට යන්න ලෑස්ති වෙනවා වගේ තේරුණා. ඒ වෙලාවේදී මම හිත හොඳින්ම අවදියෙන් තියන් හිටිය. ඇතරම එහෙම නිදිමතක් තිබුණ නැහැ. නේද? ගැඹුරු නින්දකට යන්න වගේ තේරුණා මට. ඊට පස්සේදී ඒ වෙලාවේ ඉන්නකොට සමින්හංශ සිතුවිලි මට එච්චරම වැටහීමක් තිබුණ නැහැ සිතුවිලි තිබුණේ නැහැ වගේ තමයි ඊට පස්සේ මට කහපාට ගුරුලා කහපාට ආලෝකයක් දැర్శණය වෙමින් තිබ්බේ මම ඒක අර රූපයක් කියලා සිතුවා ඊට පස්සේ ඒ වෙලාව <laughs> වෙනකොට සමින්හංශේ භාවනාව නිමා කරන්න ලෑස්ති වෙලා හිටියේ. එතනින් භාවනා අන්තිම සමටහවර්තා මොකද වෙන්නේ? ඒක සක්මන් භාවනා වාර්තාවක් යොමු කරේ ස්වාමීන් වහන්සේ. ඒකෙදි කියලා තිබ්බා අර මේ ඉබේ සක්මන ප්‍රකට වුණාට පස්සේ ස්පර්ශයෙන් හිත මුදවගෙන සම්පූර්ණ සක්මනම දැක ගන්න කියලා. මුළු සක්මනම මේ වැටුණාද? එතෙන්ට කරාද බා? <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ. අනේ මට ඒ ගැන සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අහන්නද? ඔව්. ආ ස්වාමීන් වහන්සේ ඒකෙදි කියන්නේ දැන් මට අන්තිම සක්මන් භාවනා වාර්තාවේදී අර පාද ස්පර්ශය ඒ ගැන අරමුණු කරගෙන ඉන්නකොට ඒක ටික ටික සියුම් වෙලා ගිහිල්ලා මගේ හිත ඉබේම අර සම්පූර්ණ අර අර කකුල ඔසවනවා ගෙන යනවා තබනවා ඒ සම්පූර්ණ සක්මනම ප්‍රකට වෙන්න ගත්තා. එතකොට මගේ හිත නිකම්ම ඉබේම වගේ තමයි ඒ ගැන යොමු වුනේ. ඊට පස්සේදී මම ඒ ගැන තමයි හිතමින් ඒ ගැන ඒ ගැන ඒ ගැන වැටහෙමින් තිබුණේ. ඒ විදිහට සක්මන් කරමින් තමයි ඊට පස්සේ අන්තිම වෙනකන් හිටියේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඒ වෙලාවේදී ඒ ගැන සම්පූර්ණ වැටහීමක් ආවට පස්සේ සම්පූර්ණ කයේ ඉරියව්වටම සිත යොමු කිරීමක් කරලා ඊට පස්සේ ඉතුරු ටික සක්මන් කරන්න අවශ්‍ය වෙනවා. නෑ දැන් මුලින්ම පටන් ගන්න ස්පර්ශය කියන සිහි පවත්තලානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්පර්ශය කියන සිහි පවත්තලා ඉන්නකොට අපි දැන් බලෙන් බලන්න යන්නේ නෑනේ මුළු සක්මනම. එතකොට අපේ මනසට වැටහෙනවනේ මුළු සක්මනම දැන් ක්‍රියාවලිය කරනවා කියන සක්මනේ ක්‍රියාවලියක් තියෙනවනේ. පාදෝසෝන ගෙනියන තබන කෙනෙක්. ඒක අපිට වැටහෙන්නේ ඒකාග්‍රතාව මනසයි. එතකොට භාවනාවගතර දැනගන්න ඕන මගේ සිත දැන් හිත ඒකාග්‍ර වෙලා තියෙනවා කොයිතරම් දුරකටද මුළු සක්මනම දැක ගන්න පුළුවන් මට්ටමට දැන් හිත දියුණු වෙලා තියෙනවා. ඒකාග්‍ර වෙලා සීනි කියලා දැනගන්න ඉච්චා. දැනගත්තට පස්සේ එහෙමනම් මම තවදුරටත් ස්පර්ශය කෙරෙහි සිහිය පවත්වන එක තේරුමක් නැහැ. මුළු සක්මනේම ක්‍රියාවලිය අර රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ බලා බලාගෙන ඉන්න තියෙනවා. එතකොට හිත කොහෙටවත් කුමන තැනකටවත් හිත යවන්නේ නැහැ. ස්පර්ශයට හිත යවන්නෙත් නැහැ, පාදෝස් සෙනීමට හිත යවන්නෙත් නැහැ, ගෙන යෑමට තැබීමට කය බර මාරු වෙන එකක්වත් <clears throat> වෙන වෙනම බලන්නේ නැහැ. මුළු ක්‍රියාවලියම දැක්කා. නැතවට තේරෙන මේ මම සක්මන් කරනවා කියලා හිතන්නේ කියන්නේ මේක මම මමෙක් නෑ මෙතන. සිද්ධි ධාමයක් විතරයි තියෙන්නේ. මේ රූපේ ක්‍රියාවලිය පේනවා. රූපේ ක්‍රියාවලිය පේන ගත්තට පස්සේ ඊට සිතේ ක්‍රියාවලිය පේනවා. මේ හැම ක්‍රියාවලියකටම සිත් පහළ වෙලා ඒවා පස්සේ ඒවා තියෙන. ඒවා දැන් වැඩක් නැහැ. මුලින්ම අර මේ වෙන දැක ගන්න. එහෙමයි සර්. ඒරනේ. ඔව්. ඔව්. ඒක දැනගන්න ඕනේ දැන් මගේ චිත ඒකාග්‍ර දැන් ඒක ඒක වටහා ගත්තේ නැහැ. මෙතන අවුල තියෙනවා. තේරෙනවද මම කියන්නේ? එහෙමයි සර්. මුලින් වටහා ගන්න. මෙන්න මේ <clears throat> භාවනා අත්දැකීම කාට පස්සේ මේ භාවනාත් දෙකින් මාවයි කියන එක දරගන්න. උන්ට වැඩි අවසන් යන්න ඕනේ නැහැ. ඒක නෙවෙයි නැත්තම් හරියට කමටා වාතාවට ඊට ඉදිරියට ගන්නවා. එහෙනම් ඒක තමයි දෙනවා. ඒ භාවනාව දිනු කරගන්න වාර්තා කීයක්ද මම? පරියන්ත. ආනාපාන සති වාර්තා 40 හතක් විතර දැම්මා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවට 19ක් දැම්මා. ඔතෙන්ට භාවනාව කියන හොඳයි. උලන්දෙන් කරන්න ඕනේ. කවුරුත් කරන්න යනවා ටිකක් කරලා නතර වෙනවා ආයි පලාදක පේන්නේ නැහැ. ආයි මාස ගානකින් ආයි එකේ ඉඳන් දානවා. ආයි එකේ නෑ හැමදාම එක කීනම් දායි දානවා. අන් ස්වාමීන් වහන්සේ. ඊයක් විතර දාලා ආයි එකේ ඉඳන් දානවා. ඔව්. ඔව් කියන්නේ. අත ප්‍රශ්න තියෙන ස්වාමීන් වහන්සේ මම ඊට කලින් දාපු භාවනා කමඨාන් වාර්තාවක මට තිබ්බ ප්‍රශ්නය පස්සේදී මට හිතුණා ඒ ගැන අහුවනම් හොඳයි කියලා. ඒකෙදිත් මට ඔය ඔය කියපු දැනීම් ටික තිබුණා. ඒ කියන්නේ ස්පර්ශයෙන් අර හිත මිදිලා සම්පූර්ණ සක්මන ප්‍රකට වුණා. ඊට පස්සේදී ඒ සම්බන්ධයෙන් ඒ විදිහට සක්මන් කරමින් ඉනකොට සම්මාසාර මගේ මුළු කයේම අර මාංශ පේශී නිකන් වේදනාකාරීව ඒ කියන්නේ හිස ළඟට යනකම්ම මාංශ පේශිවල අර අවිදිනකොට තිබුණු ඒ වේදනාව දැනුණා. ඊට පස්සේ මට නිකන් ඔය කියන්නේ සක්මන එකක්ද ඔය කියන්නේ? සක්මන එකක් සාමිනහන්ස. ඊට පස්සේ මම මේ ප්‍රාර්ථනා කර දැන් එතකොට එකපාරට මට අදහසක් සිතිවිල්ලක් ආවා මේකය මගේ කියලා හිතන් ඉන්න හින්ද නේද මේ මේ වේදනාකාරී දේ දැනෙන්නේ කියලා. ඉතින් එතකොට මට දැනුණා ඒක වැරදිද? වේදනාකාරී බවක් දැනෙන මගේ කය හින්න කියලා නිමිති උත්තරකින්. රහතන් වහන්සේලාත් වේදනාවක් නෙමෙයි. ඒකයි ඉතින් අපි භාවනාවේදී මොනවද හිතන්න යන්න එපා. තේරුණාද? එහෙමයි සම්මු. කයෙම වේදනාවක් වෙනවනම් වේදනාවක් ආව බව දැනගන්න ඒක දැනගෙන අර සක්මනේ ක්‍රියාවලියට හිතේ ඒ වෙලාවේ මොන සක්මන ප්‍රකට වෙනවත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් වේදනාව උයි තිබුණා නේද මට ප්‍රශ්නයක් නැහැ වේදනාව වේදනාව බලන එක නෙමෙයි මගේ වැඩේ මගේ වැඩේ සක්මන දිහා බලන්න පරයන්ක නම් මේ වගේ ලොකු වේදනාවක් આવොත් අපි වේදනාවට මාරු වෙනවා සක්මනේදී එහෙම වේදනාවටයි අරකටයි මේකටයි හිතම මාරු කරන්න ඕනේ නැහැ ඒක දැන් මේකට කාලයක් එනවා දැන් ඒක අවශ්‍ය නැහැ ස්පර්ශය කිරීම සිහිපත්වම Error. أي مثلا غير مثلا لا جرى a favor del gatano. Knowledge, Upala, Erasure. Nape, where is it? Another one, Lawrence. තරන්නේ නැහැ නේ ගාන. හ්ම්. පහයි වෙලා. දැන් අපි අද ඉරුදින සමූහ භාවනා වැඩසටහන මෙතනින් සමාප්ත කරන්නයි කල්පනා කරේ. ඉතින් අද දවස තුළ භාවනා යෝගාවචරයෙන් සමූහ භාවනාවෙන් අත්පත් කරගත්තා යම් කිසි කුසල ශක්තියක් තියෙනවා නම් යම් සම්මිය දෘෂ්ටික දෙවිදා දේවතාවුන් වහන්සේලා ඒ කුසල ශක්තිය අනුමෝදන් වෙලා සතුටටපත් වේවා. ඒ වගේම තමා නම් මේ පරලෝක ගියා වූ යම් කිසි බලගේ ඥාතියෙක් ඇත්නම් මේ කුසලය ඔවුන්ට අනුමෝදන් වෙලා සුගතිගාමි ආත්ම භාවයක ලැබේ ඒ භාවයේ උතුම් චතුරාර්ය සත්‍ය ලැබ ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ඒ තමන් නම් මේ පරලෝකීය මළගේ ඥාතියින්ට අත් වේවා ඔවුන් මේ කුසලය දැක සාදුකාර පවත්වා කියලා සාදුකාරයක් පවත්වන්න පවත්ලා අපි මේ වැඩසටහන මෙතනින් සමාප්ත කරමු දැන් සීලම් දයන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සරණයි තෙරුවන් සරණයි සරණයි තෙරුවන් සරණයි සරණයි තෙරුවන් සරණයි සරණයි හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි